පිරිහුණු ගම රජගල්ලෙනෙන් කවි පොතක් නමස්කාර වේවා බුදු සුවනට පළමුව මම බුදු සරණ යමි නමස්කාර වේවා දන් රුවනට දෙවනුව සදහම් සරණ යමි নমස්කාර වේවා සංගරුවනට තෙවනුව මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුන් රවණට සමදාති සරණ සරණ යමි යමෙක් ලොවේ සුවපත් වූනම් ඒ හැම බුදු හිමි සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් වූනම් ඒ හැම සදහම් සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් වූවනම් ඒ හැම මහා සංඝ සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් වූවනම් ඒහැමති සරණ සරණ ගියෝ යමෙක් වනාහි පවුනසුවෝ නම් ඒහැම බුදු හිමි සරණ ගියෝ යමෙක් වනාහි සිත තනුවෝ නම් ඒ හැම සදහම් සරණ ගියෝ යමෙක් වනාහි සැප ලැබුවෝ නම් ඒ හැම මහා සංඝ සරණ ගියෝ යමෙක් වනාහි දුක් නැසුවෝ නම් ඒ හැම තිසරණ සරණ ගියෝ සෞසත් බුදු හිමි සරණ ගිහින් ලොව දුකින් මිදී සුවපත් වේවා සෞසත් සදහම් සරණ ගිහින් ලොව දුකින් මිදෙසුව පත් වේවා සෞසත් මහා සංඝ සරණ ගෙහින් ලොව දුකින් මිදෙසුව පත් වේවා සෞසත තිසරණ සරණ ගෙහින් ලොව දුකින් මිදී සුවපත් වේවා නොයෙක් දුක් වෙහෙස විඳ සොයාගත් නිවන් මඟ සියලු දුක් නැති කරන සැප සදන නිවන් මඟ සම්බුදු පියාණන් අපිට දෙසු නිවන් මඟ උතුම් තෙරුවන් නැමද අපිත් යමු නිවන් මඟ මෞපිය ගුණවරුණ සම්මා සංබුද්ධ සමිඳුට සිරසෙන් නම දෙම්මා නියානික දහම වෙතට සෙත් යොමු කරනෙම්මා බුද්ධ පොත් සංඝ රවණට බැතියෙන් නම දෙම්මා තෙරුවන් වැඳ මව්පිය ගුණ වරුණද පවසම්මා දස මාසක්ම කුසේ දරන් මහ දුක් විඳි අම්මා ගෝර කටක දුක් ඉවසා ලොව දක් වූ අම්මා මිහිරි රස තෙකිරි පවමින් කුසගෙන නෙව් අම්මා සියලුම දුක් නැති වේලා සනසේ ලොව අම්මා තුන් ලෝකෙට ගොතම් මොනේ අපේ සංබුදු පියා තුන් ලොවටම පිහිට උනේ අපෙති ලොවග පියා දුන් පොතුන් වෙනුවෙන් නිති වෙහස වුනේ පියා තුන් සරණේ ගුණ බලයෙන් සනසේවා පියා මගේ පොතට බුදු සරණයි කියා පැතුවේ අම්මා ධම් සරණයි සංඝ සරණයි කියා පැතුවේ අම්මා දරුවන් හත දෙවියන්ගේ පිහිට පැතුවේ අම්මා මෙත්තා බඹ විහරණයෙන් සනසේ ලොව අම්මා දරුවන් හට සැප දෙවන්න පිහිට වුනේ පියා දරුවන් වෙනුවෙන් තම සැප අතහැරියේ පියා දරුවන්ගේ සැනසීමට මඟ සැදුවේ පියා මෙත්තා ගුණයෙන් මලවේ සනසේවා පියා ලෙඩක් හැදුන විටද පුතුට ශෝක කළේ අම්මා විපතක් දැක දරුවන්ගේ කම්පා වුනේ අම්මා දුක් කරදර පැමිණෙනු දැක කම්පාවෝ අම්මා කරුණා බඹ විහරණයෙන් සනසේ ලොව අම්මා අසරණ දරුවන් දැකලා කම්පාවෝ පියා විපතක් දැක දරුවන්ගේ හද නොනවෝ පියා දුක් කරදර නොම වෙන්නට මඟ සදුවේ පියා කරුණා ගුණයෙන් මලොවේ සනසේවා පියා දරසොරතල් බලමින් ඇති සතුටු වුනේ අම්මා වැඩෙන දරුවන් දැකලා සතුටු වුණේ අම්මා සැපවත් වූ දරුවන් දැක සතුටු වුණේ අම්මා මුදිතා බඹ විහරණයෙන් සනසේ ලොව අම්මා දරුවන් දෙස බලා නිතර සතුටු වුනේ පියා දරුවන්ගේ දියුණු වැඩක සතුටු වුනේ පියා තම සම්පත් බෙදා දෙමින් සතුටු වුනේ පියා මුදිතා ගුණයෙන් මලවේ සනසේවා පියා දරුවන්ගෙන් පැමිණෙන දුක් ඉවසූ මව්පියෝ සැප සම්පත් දරුවන් හට පැවරූ මව්පියෝ නොසැලකුවත් සිය දරුවන් මැදහත් මව්පියෝ උපේක්ෂාව දියුණු වෙලා සනසේ මව්පියෝ මහා බ්‍රහ්ම ආචාර්ය ගුණදරු මව්පියෝ පුම්ම දේව ආහුනේය ගුණ ඇති මව්පියෝ උදේ සවස වැඳුම් පිදුම් කළ යුතු මව්පියෝ මහලු මඩම් වෙත යවමුද දරුවෙනි මව්පියෝ ගත වේරිය ඇති කල දරුවන් රැකි මව්පියෝ තම යොතකම් නොපිරහෙලා හිතු කල මව්පියෝ සිත දුබලව ගතව හැරි මහලු මව්පියෝ රැකගත යුතු නොවේද එතෙන් දරුවෙනි මව්පියෝ අපමණ දුක් වෙහෙස දරා අපහැදු මව්පියෝ අප වෙනුවෙන් සිය ජීවිත කැප කළ මව්පියෝ අපමණ මෙත් කරුණා ගුණ පතුරන මව්පියෝ ඉතු දෙවියන් සසලකමු දරුවනි මව්පියෝ නොයෙක් දුක් වෙහෙස විඳ අපහැදුව පියාණනි සෙනෙහසින් මිහිර කෙරේ අපට පෙව් මෑණියනි දහම් සිසිලෙන් සසර දුක්ගින්න නිවමිනි නිවන් සුව ලැබ ගන්න මෑණියනි පියාණනි මෞපියෝ හැර බුදු සසුනේ පැවිදි වූ දරුවෙකි බුදු පුතෙකු සිය මව්පියෝ රැකගත් දරුවෙකි මව්පියෝ රැක නිවන් සුවය ලැබගත් පුවතකි මෙතෙන් පටන් ඒ කතාව අහන්නකෝ සකී වරම් ලබා බුදු වෙන්නට පෙරුමන් පිරුවෝ භවෙන් භවේ රකගත්තා බෝසත් මෞපිය මරු පරදාගේ බෝසත් බුදු බව ලැබුවෝ මෞපියන්ගේ ගුණ වරුණය හේහිමි දසුවෝ සිටිනා විට අපේ බුදු හිමි දෙවුරම් වෙහෙරේ දේශනා ධම්හඬ සමදා දසඟත පැතිර යන්නේනා සමදෙනගේ සිත සතුටින් ඉතිර අසනා සමදෙන යනවා දෙවුරම් වෙහෙර අශෝකලක් වත්තුවන් ඇති එසවත් නොවරේ මෞපියෝ දෙපලක් වසනවා මහසිතු මැදුරේ ඕනට ඇති එකම පුතෙක් ගුණයෙන් සපිරේ දකින්නවං යන්නේ නාගය දෙවුරම් වෙහෙරේ සමදා මේ සෑම දිනා කොයි බද යන්නේ විඳිනා සතුටින්නේ සමදන ආපසු වෙන්නේ පිනෙනා සම මොහුනම සොම් නස ඉතිරෙන්නේ සිතුනා සිටු පුතු හට මේ ගැන විමසන්නේ පින්වත පින්වතිය මාහත වෙන්න සමා යන්නට නැතත් ඔබ සමහත නොවේ පමා ඉන්නට සිතුනේ දැනගන්නට මෙයම තමා යන්නට යන්නේ කොයි බටද මේ සවමා තුන්ලෝ තිලක අපේ සංබුදු පියාණන් පෙන්වා නිවන් ගොඩ ලවමින් බව සයුරෙන් ඉන්නා බව නොදනිද සදහම් දෙසමින් දන්නා සවම යන්නේ අසනත සදහම් පස්කම් සැප විඳින්න අය මහ මඳුරවල ගොස්බන අහන වද බිමින්ද දහම් හල සිස්නව පාරමී පිරිඟති එසෙත තුල ගොස් විඳ ගන්න සිතුනා සබහම් සිසිල යනවා පෙළ ගැසී බණ ඇසුමට සුදනං බොනවා ගිනි වතුර නගසෙන් ඉඳ දුදනං පිනවා සවන් අම රස සද හම් දෙසමින් එනවා එසිතු පුතු වෙත සංබුදු සමිඳුන් මහජන ගඟෙන් දෙවුරම් වෙහෙරම පිරුණා මහමෙදුරෙන් පැමිණ බිමඟින්ද දම් අසනා මහා කුලුණෙන් යුතුව සත වෙත දම් දසනා මහසත් හිමියන්ට ඒ සිටු පුතු පෙනුණා පිළිවෙල කතාවෙන් සමසෙත් පහදවමින් දිවියේ නොතිර බව බඹසර ගුණවනමින් භවයේ අනිස තිලකුණු පෙන්වා දෙවමින් දෙසුවා දහම් සිව් සස් සම්බුදු සමිඳුන් අසා දහම් සිත පුතුගේ සිත නිවුණා එසා මහත් සැප සම්පත් එපා වුණා නිසා නොතිර බව දිවියේ කලකිරුණා වසා සසුන බඹසර රකුමට සිතුනා ගිහිගෙය ගිනිගයක් විලසෙන් වැටහෙන්නේ ගිහි බව රුදුරු සසරටමයි දිව යන්නේ සිහිනුවනින් යතුව ඔහු දැන් පසු වෙන්නේ බණගසු පිරිස සමදෙන පිට වී යන්නේ දේවරම් වෙහෙර ජනයන්ගෙන් හිස් වෙනවා සම්බුදු පියාදම් අසුනම පසු වෙනවා දෙලොවක් අතර සිටු පුතු දැන් තනි වෙනවා කලයුතු දෙයක් ඔහුගේ මනසට එනවා ඔහු විගසින් ගොසින් බුදු හිමි පාවැඳලා මෙලෙස කියනවා බැතියෙන් දන නමලා හිමියනි දහම් ඇසුවා මම මෙතෙක් වෙලා සිතුවා පුරන්නට බඹසර මහන වෙලා සම්බුදු පියාණනි මහ කරුණාවන්ත අසුපසු දහං මත බහගීගේ ඉන්න සංසාරයේ දුක් රස සිඳ බිඳලන්නේ පැවිදි කරනු මන බඹසර සුවසන්න බුදු හිමි පැවසුවා මේ ලෙස සිත පුතුට පින්වත් ගිහි දරුව හොඳ හැටි අහගන්ත මව්පියෝ සිටින වදන් ඔබ හට විමසන්ට ඔබේ මව්පියන්ගෙන් අවසර ඉල්වන්ට මව්පියන් අවසරය නොමැතිව ගිහි දරුව මහාන කරනු බැහැ අපහට එය දනුව ලැබගෙන අවසරය ආවොත් නම් දරුව දෙන්නේ මේ ඔබට බුදු සසුනේහි පැවිදි බව මාහට දහම් දෙසු සමිඳුනි මනනන්ද මෞපියෝ සිටිනවා මාහට ඒහන්ද මෞපියෝ කැමැති කරවා අවසර කන්දා විගසින් ගොසින් එන්නෙමින් ඔබ පාවන්දා සුම්නස්සිතින් සිටු පුතු ආපසු යනවා විමසිලි නැතින් ගේ මව්පියෝ පසු වෙනවා කුහුලක් ඔහු කෙරෙහි ඔවුනට ඇති වෙනවා ආගිය තොරතුරුත් පොතුගෙන් විමසනවා අම්මේ තාත්තේ එහෙනම් අහගන්ත මම් අද ගියේ සංබුදු සමෙතොන් ළඟට හොඳ දහමක් එහෙම දසුවා මෙමට දැන් මට නොහැක මේ ගිහිගේ තුල ඉන්ට වඳින්නෙමින් ඔබේ දෙපා අම්මේ පියාණනේ දිවියේ අනිසං අද හොඳ හැටි මට දැනුනේ දුක් නැති සැප ලබන මඟ ඇත බුදු සසුනේ ගිහිගෙය හැර දමා යන්නට මට සිතුනේ එකොළොස් ගිනි නිවාසන සුම ලැබගන්ත මේරුදු ගෝර සසරින් එතෙරට යන්ට සම්බුදු සසුනේ මග බඹසර සුවසන්ත අම්මේ තාත්තේ මට අවසර දෙන්ට අපගෙන් එකම දරුවා ඔබ නොවේද පුතේ මේගේ සියලු සම්පත් ඔබ හතයි පුතේ ගිහිගේ ඉඳන් ගුණ දම් සපුරන්ට පුතේ මහන වෙන්න නම් ඉඩදිය නොහැක පුතේ ගිහි සම්පත් වලින් කිසි ඵලයක් නැතිනේ සමදය හැර දමා පරලොව යා යුතුනේ මරුවා පැමිණි කල අම්මේ පියාණනේ වලක නොබැරියන් ඔහු සමගින් යා යුතුයනේ ඉදිනට කෙලෙසකද ඔබ මාවල කන්නේ ලොව කිසි කෙනෙක් නැත ඒ මරුගෙන් මිදුනේ ඔබලා වෙතත් ඒ රුදු මරුවා එන්නේ නොදනිමි ඔබද මාදයි ඉස්සර වෙන්නේ පිදුවොත් තම පුතෙක් බුදු සසුනට ඉතිනේ මෞපිය කොටස් කරුවන් වෙයි බුදු සසුනේ එම බුදු පුතා අම නිවනෙන් සනසෙන්නේ මව්පියෝ සමත් භව කතරින් ගොඩ වෙන්නේ පින්වා කරුණු මව්පියනට එසිටු පුතා මේ රුදුගෝර සසරෙන් ගොඩ වෙන්න සිතා ලැබෙන අවසරය මව්පියනගේ තුටින් නිතා යනවා මහන වෙන්නට ගේ පිනති පුතා ගිහිගය ගිනිගයක් විලසින් මයිදනුනේ දිවිය නොතිර බව බුදු දහමින් පෙනුනේ ලැබසනසෙනු පිණිස දුක් නැති අමනිවනේ බුදු සමිඳුන් වෙතට ගොස් ඔහු පැවිදි වුණේ විසුවා ටික කලක් එම දෙව්රම් වෙහෙරේ එනවා ඥාති පෙරවර වෙහෙරට නිතොරේ විනවා බාධකය නිවනේ මඟ ඇහිරේ යනවා එහිමි නොවසා දෙව්රම් වෙහෙර දුර පෙදෙසකට ගොස් සිත සංසුන් කෙරුවා මරු ජය ගන්න නිරතර වෙදසොන් වැඩුවා කාලය නොනවති ඉදිරියටම දියුවා වස්ගණනකොත් හිමිදන් පසු කෙරුවා මහා සිටු මැඳුරටම සිටියකම පුතයි ඒ මහා සම්පතට හිමි කරවාද ඔහුයි ඒ සිටු පුතා බුදු සසුනේහි බවන් වඩයි මහසිටු යොවල මහමඳුරෙහි තනි වෙයි පුතු වෙනුවෙන් මෙතෙක් මව්පිය වෙහෙස වුණා ඔහු වෙනුවෙන්ම ධන සම්පත් තර කෙරුණා ඒක පුතා බුදු සසුනේහි පැවිදි වුණා වස්තු අදනයෙන් පසු නොම රස කෙරුණා ඇති වස්තු දිනෙන් දින ගෙවි ගෙවි ගියා වැඩ කරුවන් අතට ගත් දෙය රැගෙන ගියා ණය කරුවන්ගේ ණය ආපසු නොදී ගියා ඒසිතු යොවල මෙලෙසින් දිලිඳු වී ගියා කෝටි ගණන් වස්තුව පිරිහි යනවා වතු පුටි කුඹුරු ක්‍රමයෙන් විකිනී යනවා නෑද හිතවතුන් දන් නොබලා යනවා නවසන සිටුගයත් නොකසට විකිනනවා තව කාලයක් මෙලෙස ජීවිත ගුණා වයසත් මොහකුරාගත සිත දුබල වුණා ගිය විකුණෝ මොදල් කාබි ඉවර වුණා සිටුගේ මොකස් කරවන් හට සින්නබුනා කල හැකි කිසි දෙයක් ඕනට නැති වෙනවා සිටු මඳුරන් නහෝ දෙදනම පිට වෙනවා අටලෝ දහම කාටත් ලොව පොදු වෙනවා මහලොව සෙටොය වලදන් සිංගමන් යනවා ගින්ගෙට ඇවිදෙමෙන් සිංගමන් නිල්ලනවා ලැබෙන දෙයෙන් දදනා ජීවත් වෙනවා ගතවැලේ ඇඳේ වතත් වරහලෙව යනවා හිරු නැති වෙලේ අම්බලමක සත පෙනවා ඕනගේ පුතා මේ කිසිවක් නොම දන්නේ දුරසන සොනක සිට ගුණ දම් සපුරන්නේ වෙන හිමි නමක් සවතින් එතනට යන්නේ ඒ හිමි වෙතින් තරතරු දැන් විමසන්නේ සම්බුද්ධ පියාණන් සුවසේවසනවද අගසව මහා සව නිදුකෙන් සිටිනවද සබ්රම් සරුං මනවෙන් ගුණ පුරනවද දෙවුරම් වෙහෙර තොරතුරු මට කියනවද ඉසවත් පුර අසවල් වේදය පැත්තේ අසවල් තනක මහසිතු මඳුරක් ඇත්තේ මහසිතු යවලගදන් පවතින තත්ත ඔබ දන්නා වෙලස මහත කිව යොත්තේ ආගන්තුක හිමිතරතුරු ගන ගලපා දේවරම් විහාර අතිතතුගෙන හරපා මෙලෙස කියනවා මෙත් කරුණාව පපා ඒ සිටු පවුල ගැන තොරතුරු අසනු එපා එයි හිමියනේ ඔබ මෙලෙස පවසන්නේ ඒ සිටු පවුල ගැන මයි මා විමසන්නේ ඔබ දන්නා පරිදි එහි තතු විලසින්නේ දනගනු කැමති මට සම පවසන්නේ එහෙනම් මේ පුවත හොඳ හැටි අහගන්න අටලෝ දහම තොලෙන් හැක දැනගන්න ඉපුවත අසා සංවේගයං උපදන්න භවේ අනිසදක භවයෙන් ගොඩ වෙන්න උනත සිටියාලුපින් ඇති එකම පුතෙක් සසරට කල කිරේ ලැබගෙන පැවිදි බවක් ගුණදම් පිරවාලු ලැබුමට සනසෙමක් කවුරුත් නොමදනින් අහුදන් සිටින තනක් දරුවා නැතිව මව්පියෝ නැත තනි වේලා වස්තු වසෝමගෙන් පසු නැත නැවතිලා කෝටි ගණන් ධනයත් අවසන් වීලා මහසිත යොවල අයෝ දන් දිලිඳු වෙලා ගේ දොර ඉඩ කඩම් සමදය විකිනීලා ඇඳිවත පමනක්ම දැන් ඇත ඉතිරි වෙලා නෑ හිතවතුන්ගේ පිහිටක් නැත ලැබිලා හිඟමන් යදිනවා අම්බලමකට වෙලා මේ පුවතන් අසා හදවත කම්පා වෙනවා පුතු හිමියන්ගේ දනතෙන් කඳුල ලියනවා ආගන්තුක හිමිට කුහුලක් ඇතිවනවා හිමියනි අඳන්නේ ඇයිදයි විමසනවා ඔබන් ඔය කියන සිටයොවලගේ කම පුතා සසරින් මිදී නිවනින් සනසන්න සිතා ලැබගත් මහානකම සසුනේ දුකින් ිතා ඔබ ඉදිරියේ හිඳෙන මම වෙමි එබුදු පුතා මේ හමු වීම නම් හිමියනි හරි පුදුමයි මව්පිය රැකගන්ම දරුවන් හට නියමයි ඔබේ මව්පියන් අට දන්නම් දුක උරුමයි ඒ අය රැකගන්ම හිමින් ඔබේ යුතුයකමයි ඒ බව මාහටත් හොඳ හැටි වැටහෙනවා ඒ ගැන සිහිව මගේ සිත කම්පා වෙනවා මේසනසුනං ඔබට හිමියනි පවරනවා මාදං මෝපියං රකගනු මට යනවා පවරං සනසුනං ආගන්තක හිමිට බටුවා සවත් පුර යන්නත මහා මඟත ලං වේ මඟ ගෙවා තුන් මං හන්දියට පසුවේ කල්පනාවක හිමි එතන් සිට මේ මඟ ගියොත් හමු වේ දෙවුරම් වෙහෙර සම්බුදු පියාගත ගඳ කිලියේ පවර වන්මග ගියොත් හමු වේ සවත් නොවර මව්පියෝ සිටින හම්බල මත් ඇත නොදොර වසතොත් සසර මව්පියෝ නැත අඩවන්න කලකිනි ලොවේ බුදු කෙනකොන් උපදින්නේ බුදුවරු දක්වමං බැවින් දුර්ලභවන්නේ මෙලෙස සිතා දෝරම වෙත පියමන්නේ බුදු සමිඳුන් වෙතට එහිමියන් යන්නේ වැඳ බැති සිතින් ගරු බොහෝ මන් දක්වන්නේ ආගිය තොරතුරුත් බුදු රජු විමසන්නේ සියලුම පුවත් නැති සතියෙන් පවසන්නේ මගේ මව්පියෝ දැන් ඇත අසරණ වීලා දුකසේ වසනවලු මෙහි සිඟ මන් යදලා මෝපිය රකින්න මෙසෝරන් නිවත් වෙලා දෙනු මැනං අවසරය මහත සමා වෙලා එයි භික්ෂුවන් ඔබ මේ ලෙස පවසන්නේ මව්පිය රකින්නට ඇයි ගිහි ගැට යන්නේ මව්පියනගේ ගුණය ලොවයි මහත් වන්නේ මෙහෙසෙත මව්පියන් රකුමට හැකිවන්නේ මව්පිය ලොවේ මහා බඹුහා සමවෙන්නේ මව්පිය දරුවන්ට මුල් ගුරුවරු වෙන්නේ මව්පිය දරුවන්ටද වියන් සෙවන්නේ ආහුනේය සංඝ ගුණයෙන් යුතු වෙන්නේ සත් සමදොරේ පිහිනා පෙරමන් පෙරවා සත්වග සනසවන්නට බුදු බව ලැබුවා මෙත් කරුණා ගුණය ලෝසත වෙත බෙදුවා සිත සනසන වදං කරුණාවෙන් දෙසුවා මව්පිය නිසා ගිහි ගෙට යන්නයි සිතුවේ ගොස් මව්පියන් රැක ගන්නයි සිතය දොවේ සම්බුදු පියතුමන් එගමන වැලකුයේ මෙසෙට කරන්නට හැකි බව දසුවේ මව්පියෝ නිසා ගිහි ගෙදරට නොයන්නෙමි මහානකමේ සිට මව්පියෝ රකින්නෙමි උනට සලකන්න මම පිඬුස ගන්නමි මාහදු ණය බරෙන් මෙලෙසින් මිදන්නමි දහවල ගෙවිර භවී අතිහන්දා පාගමනින් ඇවිත් ගත වෙහසුනහන්දා ගෙන යාමට සුදුසු කිසිවක් නැති හන්දා පිඩු සිඟ ආහාරගෙන යන්නේ මේ පහවෙන්දා දියෝරම් විහාරේ හිමිරගත කරමින් ගෙන්ගත වටිනවා පසුදා පිඩු සිඟමින් චන්ද පමනක් ලැබුණේ හිමිදිරි උදාසනින් එයගෙන වඩිනවා සියමෝපිය සොයමින් ඒ කඳ ටික පැගෙන අම්බල මත වදලා එහිමි සිටිනවා මිඳුල නැවතිලා ඒ මව්පිය දෙපළ අලෝයම අවදි වෙලා විපරම් කරනවා සිතෙහි මියන්දකලා හිමින්දක පියාණන් සිතනව මේ විලසෙන් බුදු පුතු කෙනෙක් වැඩ සිටිනවා පිඬු සිඟමින් පිළිගන්වන්න කිසි ආහාරක් නොමැති බැවින් පුතු නම හැඳින මව කියනව මේ විලසින් වහරුණු මහලු යුවලකේ හිමි අපේ දදනා නොමරන නිසාම අම්බලමේ වෙසනා අසරණං අපට කිසි ආහාරක් නැත පුදනා හිමියනි වඩිනු මන වෙන තැනකට ලැබෙනා එවදන්නස අසා හිමියල සමඉන්නා මවදන් බලනවා විපරම් කරමින්නා යානං කියනවා මව හට මෙලසින එවිදින් සිටින්න පුතුදයි නම දන්නා අපං අතහැර ගොසින් පුතු බොහෝ කල්නේද අපදක ගන්නගේ පුතුඟාවවත්නේ අප කිව් වචන නැතිනම් ඇසුනේ නැද්ද තොප ගොස් බලනු වැඩ ඉන්නා හිමි කවුද එවදන් අසමව හිමි ළඟටම යන්නා විමසිලි මත්ව බලමින් පුතු හඳුනන්නා දෙදන මඟ වෙත් හිමි ළඟ වැඳ වැටෙමින් ඉවසොම් නැති සොවෙන් දෙදෙනා වැළපෙන්නා මව්පියෝ අඬනවා හිමි පා මුල වැටිලා සිටිවන සිටිනවා හිමියන් ගල් ගහිලා අසරණ මව්පියන් දැක කම්පාවිලා හිමිනෙත් දැකෙන් යයි ඔනු කඳුලලේ ගලලා මහසිටු මන්දුර සැප වින්දි සිටවරෝ නේද සියොමලි සිරුර ගයෝ වැහැරිලා නේද වටිනා සලු නැතිව වැරහැලි අඳිනවද අටලෝ දහම කාටත් නොරුමයි නේද සදහම වෙතට හිමි තම සිත යොමු කරලා නුවණින් සිතාසෝකය යටපත් කරලා පාමුල වැටි අඬන මව්පියෝ නැගිටවලා මේ ලෙස කියයි ඔහුගේ සිත් සනසවලා අම්මේ තාත්තේ දැන් වල පෙන්නන එපා පසුගිය දේශිතා මතු දුක් වෙන්න එපා නැති වූ දේපත කම්පා වෙන්න එපා නොතිරයි තුන්ලව පවතින සියලු සප අම්මේ තාත්තේ මේ කඳ ටික බොන්න කුසගිනි නිවාගෙන සිත සනසා ගන්න අද සිටන් එපා ඔබලා සිංගමන් යන්න මට හැකි වේයන් ඔබ දෙදෙනා රැකගන්න මේ ලෙස කියා හිමි පිඬු සිංගමින් යනවා ලැබෙන ආහාරගෙන මව් පියනට දෙනවා පංසු කෝල රෙදි සොහනන්ගෙන එනවා ඉතිරි උදයෙන් තම ජීවිත ගෙනියනවා එහිමි මෙලෙස මව්පියනට සලකනවා අනෙකුත් හිමිවරුන් මේ ගැන විමසනවා සසුනට ලැබෙන දෙය ගිහියන් හට දෙනවා කියමින් අනෙත් හිමිවරු දොස් පවරනවා බුදු හිමි ළඟට සංඝ පිරිවර රස වෙනවා මෞපිය රකින්න බෙක් සුවං හි කඳවනවා බුදු හිමි සංඝ පිරිස මැද නඩු විම විසඳනව ඔබ සලකන ගිහියෝ කවුදයි විමසනවා අවසර කාරුණික සංබුදු පියාණනි මා නැති දැඩි කල මව්පිය දයාවෙනි ඔවුනට සිටියකම දරුවා මමම වුනි මම සලකන්නේ මව්පියොන් අසරණ බැවිනි සාදු සාදු බික්සුවන් ඔබ කරන මෙම නුවණැති දෙයකි මව්පියනට සැලකීම තිරිසන් අය පවා පෙර කල ගොතොන් මෙම නිවනට මඟක් වේ මව්පිය සුරකීම අන්දමව රැකියතෙක් පෙර කල මහවනයේ ඉරටේ රජු විසින් මඟුලත් හල තබුයේ රස රජ බුදුන්නත් රජ හට පිරිනමෝයේ මෞන තිසොවින් ඇතු ඒවානතකයේ නුවනති රජතුමා ඇතු ගැන විමසන්නේ අන්ධ වූ මෞරකින ඇතු බව දැනගන්නේ දැම්මෙන් මුදා ඇතුහට නිඳ හසදන්නේ ඒ ඇති ගොසින් මව ළඟමයි නවතින්නේ දින ගණනක් निराහාරව සිටිය නිසා පුතු නැති සොවින් වැළපෙන මව ඇතිනි නිසා මෞගුණ දන්නං අතු තම කුසගෙන එවසා මවහට කන්නද මවගේ සිත් සනසා දෙවනුව තමන් ආහාර ගන්නාගත් රජඳා අඳමව ඇතින් නැත සලකනවා සමදා මෙයද කරට රකින්න ඒ නොනැති රජින්දා ආදර්ශයෙන් ගුණදම් සුරකේ සමදා මහා බ්‍රහ්ම ආචාර්ය ගුණං යතු ආහුනේය අනුකම්පා ගුණං යතු මෙත් කරුණාදී පම්බ විහරණ ගුණෙන් යුතු සමදරුවන් විසින් මව්පියෝ රකිය යුතු කල ගුණ දැකීමකි මව්පියෝ සලකීම ගත් ණය ගෙවීමකි මව්පිය සලකීම උල්පතකි මව්පියනට සැලකීම දෙව් සැප ලැබීමකි මව්පිය සැලකීම සසරට දුකකි මව්පියෝ ගැන නොතකීම දුකකට මුලකි තණ්හාවෙන් පැටලීම නිවනට මඟ කිමව්පියනට සැලකීම කාටත් සැප කියම නිවනට පැමිණීම බුදුබණ අසහිමි සිත සොම්නස පිරුණා සිව්සත් සහම් හිමි හට අවබෝධ වුණා සසර පැමිසින්දී මඟඵල පසක් වුණා මව්පියෝ රකිපෙනං නිවනට සපත් වුණා අසනසවම බුද්ධං අවදං සුරකේවා සිතනා සමත මව්පිය ගුණ සිහි වේවා හැදෙන හොඳ දරුවෝ මව්පියෝ සුරකේවා මව්පියෝ රකිපිනෙන් නිවනින් සනසේවා මව්පිය ගුණ ගය රස කල පිඹවා මෙසසුන රකින්න සමිඳුතු දෙවියන් වූවා සාදර සිතෙන් පින් අනුමෝදන් වේවා මෞපිය රකින්න දරුවන් සමසුරකේවා භවයෙන් භවය මේ දුගු සසරේ ආවා අපමණ මෞපියන් සසරෙදි හමවුවා ඊසම මෞපියං දහමෙන් සනසවා භව දුක් නසාම නිවනටපත් වේවා මෙසසර දුකට නැත්තෙන් එක පිළිසරණ මේ ලොව නැති එකම සරණයි තුන් සරණ සනසුම ලබන්නට යායතු එම සරණ ලොවසත් වගත වේවාති සරණ සරණ ලැබගත් මිනිස් බව මේ සක්වල දරණේ මාලද එකම පිළ සරණයි තුන් සරණේ නිරතොරු ගයන්නේ මේ සංබුදු හිමේ සරුණේ මෙතකින් නිමාවේ මෞපිය ගුණ වරුණේ මෙම මෞපිය ගුණ වරුණ කාව්‍ය සංග්‍රහය කුද්දක නිකායෙහි ජාතක පාළියට ලියන ලද ජාතක අට කතාවෙහි මාතුපෝසක ජාතක කතාව ඇසුරෙන් සකසා ඇත. සැනසෙන්න මෞපිය ගුණවරුණ සම්බුද පියාං ඉපදුන බදවන දිනද පහනක් ලෙසෙන් හැමෙ පෙරනෙවෙදනද වෙසංගේ උතුම් පෝදිනනං අදනද අම්මේ ඔබත් අද දින සනසනවාද සමතිස් පාරමී හද තුල පෙර ගියා වසතුරුන් අත්මවෙන් පසුතුසිපුරට ගියා තුසිතෙන් චොතව පෙළ සඳ කුසය මායා අදවැනි දිනක මව කුසයන් බිහිවුණියා ලෝ සත වෙත මෙත් කරුණා පැතිරවවා පෙරමන් පුර භවයන් භවයට ආවා බෝමණ්ඩ නර වැඩ නිඳ විදසුන් වැඩුවා අද වැනි දිනක මරු පරදා බුදුවවා ගුණයන් උතුම් ගුණ කන්ද ලොව බිහිවවා බඹලොව තෙක් මඟ ගුණ කන්ද පැතිරවවා කුණනන බලං අපමනසත් සනසෝවා අදවනි දිනකං ගුණ කන්ද පිරිනේවා වෙසක් සඳසසලං ලවන හැවනවා සසල් සඳන් වන මල් විකසිත වෙනවා සදහම් සඳෙන් බදු හදවත් පබදනවා මමත් නම් මෙදං සසලං සනසනවා රාහුල පුතාද වද ලබ ගන්න කියා සුරතේවල සංබුදොපිය අනුවගියා නොනසන දායාද ඔබ හටද මිය කියා සසුන් ගත කළ සරියොත් හිමිට කියා කප්ලක්ෂයක් තොල පාරමි පෙරගයා සදහම් සිසල් ගංගන සතත මාගියා ඉකොලොස් යන්නන හද තුල නවගයා රාහුල පුතා බව කතරන් අතරගයා රාහුල මෙන්ම ගම්මේ ඔබේ පිනති පුතා සද්ධම්මම දාරං සනසන්නසිතා රාහුල පුතා සනසුන්නෝ අමනිවන පතා සසුන් ගුණ පුරයි අරණ දවස් පතා මතකද අම්මෙන් අපි පන්සල් ගියපු හැටි බැතිබර සිතෙන් අපේ තරුවන් වැඳපු හැටි බෝධිය ළඟදී අපි බුදු ගුණ ගයපු හැටි සොම්නස් සතෙන් අපි දම් රස විඳපු හැටි තෙරුවන් පුදා පැතුව පුතු සනසන්නයි සතර වරම් දවියෝ පොතරක දන්නයි සැප සම්පත් ලබගෙන පොතු වැදබන්නයි එනමුත් පැතුවේ සසුනට පොතු පිවිසන්නයි තෙරුවන් වැඳ ගන්න අප පන්සලට ගියා සංබුදු දහම් ගඟතනින් ගලන් ගියා භවයේ අනිසඟ තොලෙන් වැටහිලා ගියා සසරං මිදන්නත හදවත නැමීගියා වන්දිනෙමින් ඔබෙද පාං අම්ම පුතුමන්න මගේ අම්මවත් නම නිවනින් සනසන්න මේ රොදු ගොර සසරින් නැතරට යන්න මහාන වෙන්න ගම්ම අවසර දන්න උන්නු කන්දොලලි වලින් ඔබ නත්දක පුරවා අණ්ඩලා තොරල්ලට ගත්ත පොඩි දරුවා කෙදිනක නමුත් නොබගන යනවා මරුවා පුතුනේ ගෙත් නෙඩදන්නට නං බරුවා සින්නහසං අම්මකාගේ සිතකදනත්ත තුලින් කවුද රොද මරුවා ජයගත්ත ගීගයගෙන ගයක මම් එයදන සසර මතක් කොලසුම් කෝ මන්ද අම්මේ ඔබට ගත් වේවා මිනිස් ලොව හිස්වනු ඇත. සෙනෙහසේ උල්පතින් ගලන රස කිරිද ඇති නොවේ. එහෙත් එම උල්පත කෙලෙස් සහිතය. බුදු පුතුන්ටත් පිහිටවනුයේ අම්මාවරුය. අමාමෑණී බුදු පියාණන් වහන්සේගෙන් ලැබෙන්නේ සදහම් අමා කිරිය. එය නිකලෙස්ය. එය තුන් ලොවටම අමා මිහිරකී ඒ අමාමෑණි බුදු පියාණන් වහන්සේ ලොවට උපදවන්නේද අම්මා කෙනකි පාරමී ගමන බුද්ධ භව පිනසමා පාරමේ පෙරෝ සමයේ මාගේ මව් බිසව පුසතේ නං ඕයේ පුසතේ දේවි ඒ දිව්‍යත පෙර භවයේ සක්දෙව් රජිනුන්ට අගමෙහසුන් වූය ඇයගේ ආයුසය ටික ටික ගෙවී ගිය සක්දෙව් රජෙන්දු ඒ බව නුවණින් දුටුයේ වර දහයක් දෙමි ඔබ හට පෙම්බරිය යනුවෙන් ඇයට සක් දෙව් රජෙඳුන් කීය එවදං අසංගගේ සිත කම්පාවෝයේ සක්දෙව් රජෙදුන්ට මෙලෙස පැවසූයේ ඔබ හට මෙම ඇයිදන් අප ප්‍රිය වූයේ මන වරදක්ද ඔබ හට මාගෙන් වූයේ විසල් ගසක් මහ පොළවේ වැඩි ගිය මහ සුළඟකින් ඒ මහ ගස බිම හෙළුවේ එලෙසින් මෙම මෙතුවක් කල් මෙහි විසුයේ මෙතනින් කිමද ඔබ මා නිරනට සිටුයේ සක් දෙවි ඇයට නැවතත් මේ ලෙස කීයේ ඔබගෙන් මේ මට නැත කිසි වරදක් වූයේ කිසිදා ඔබව මට අප්‍රිය නොම වූයේ දෙවියන් ඔබේ ආයුෂ දන් ගෙවිතියේ චුත වෙන කාලේ දැන් ඔබලන් වෙලා තියේ එනිසයි ඔබට මම වරදෙනවයි කියේ ඔබ හට සෙනෙහසින්මයි මා වරදනෝයේ එම වරදහය ගනුමන දැන් පෙම්බරියේ එවදන් අසංගය සතුටින් පිනා ගියේ මාං ඇතුළත්ව වර දහයක් ඉල්වෝයේ සුළු මොහොතකින් ඇයන් එතනින් චුත වූයේ මිනිස් ලොවේ රජ කුලයෙහි පිලිසඳියේ දසමස් ඇවෑමෙන් මෙලොවට බිහි වූයේ පින්සලකුණින් පුසතේ නාමය ලැබුවේ සුවසේ වැඩි වැඩි වයසටපත් වූයේ සංජය රජුට ඇය අග මෙහෙසුන් වූයේ කලට මමත් දෙව්ලෝකෙන් චුත වූයේ පුසති දේවිග කුසයේ පිලිසිඳියේ මගේ පින් තේජසත් මවහත බලපෑයේ එතන් පතන් දන් දෙන්නටමයි සිතුයේ දුප්පත් මහලු ගිලනුන් ඇය වෙත ආයේ සිඟමන් යදින්නම් මගියන් නිතියායේ තවුසන් පැවෙත්දන් බමුණන් වෙත ආයේ ඒ සමදෙනට ඉල්වන සමදය දෙව්යේ දසමාසයක් ඇය මා කුසයෙන් දරුවේ යස පිරිවරින් නගරය පැදකොම් කෙරුවේ නගරයේ වෙළඳ වේතිය වෙත තයි ආයේ එහිදී මෙමාගේ කුසයෙන් බිහි වූයේ පියපසයෙන් මගේ නාමය නම වූයේ මව්පසයෙන්ද මාගේ නම නම වූයේ වෙලඳ වීදියේ මැද මා බිහි වූයේ එබැවින් මගේ නම වෙස්සන්තර වූයේ නෑනු කියමින් දන් දෙන පුතෙකුයි පැතුය පුසති දේවිගේ අදහස ිටුය උපතින් මෙමං අටවැනි වසරයි ගෙවුයේ හිඳ ප්‍රසාදයේ දන් දෙන්නට සිටුයේ ආවොත් ඉල්ලමින් කිසිවෙක් යම් දිනයේ හදවත ඇස්ද මස්ල දෙමින පැකිලිය මේ සිරුරම බුවත් නොහත මම දෙමිය නොසලන සිතින් මා මේ විලසින් සිතුයේ සිතනා වෙත දෙම වෙලසින් හති සතිය නොසලන මහ පොළොව සලවුනි හිටි හැටිය අඩ මාසකින් එළඹෙන පුන් පොදිනය බුදු බව ලබන්නට දන් පාරමි පිරුයේ දස රජ දමින් රජ කරවු එම සමයේ දන්සල් සාද වාජ තොත්තර පුරය එන ඒ සමත දන් දෙවන වසම දිනයේ බුදු බව ලබන්නට දන් පාරමි පිරුයේ බමුණන් කලිඟු දේශේ ඉඳලයි ආයේ වැසෙන තිරට දොර බෙක්සාවක් වූයේ රජවාහනේ මංගල සම්මත වූයේ එම සුදු ඇත් රජා බමුණන් ඉල්වූයේ දීමෙහි මගේ සිත නිතරම ඇලීතිය කම්පා නොවි ඇත් රජු දෙමියයි කීයේ රන් කෙන්ඩියක් ගෙන සුරතට පැන් වැදුයේ සොඬගෙන ඇත් රජුගේ බමුණන් අත තැබුයේ අකම්පිතවනත් රජු දන් දුන් සතියේ මේ මහා පොළොව නැවතත් කම්පා වූයේ මේ දානයේ වටිනාකම නොම දනුයේ සිවුරට වැසියන්ගේ සෙත් කම්පා වූයේ මහා මැති ඇමති රට වැසියන් රස වූයේ මහතෙන් රජ මිදුල සමතන පිරෙගියේ මෙපුවත මහ රජුට සමදන් වූයේ රජුහට විරුද්ධව සමදෙන දොස් නගුයේ දිය යුතු නොයෙක් වස්තුව මේ රටේ තිය රටක් වටින ඇත් රජුගයි දන් දෙනුයේ රටවන සන්ත අප නම් නැත ඉඩ දෙනුයේ වෙසන්තර කුමරු මෙරටින් නිරපනුයේ රටවැසි විරෝධය මහ ඉහළෙන් වූයේ සංජය රජුට කළ හැකි කිසිවක් නොවූයේ විසන්තර කුමරු වෙත මෙය දන් වූයේ මා කළ වරද කිමදයි ඔහු විමසූයේ රජු දුන් නිසයි මේ දෙය සිදු වූයේ රටවැසියන් පැමිණ උත් ගෝසන කෙරුවේ යායුතු වේලුන් ඔබ තපසට හිමාලයේ මහරජතුමා දැන් මෙය අනුමත කෙරුවේ මා දෙන දානේ වැසියන් හටන් එපානම් තපසට හිමාලෙට මම් පිට වී යන්නම් තන්දීමට නොහැකිනම් මේ රටේ ඉඳන් මහත වැඩක් නැත මේ රජ සැප විඳුමෙන් තව එක දිනක් මාහට සම ඉඩ දේවා සත්‍යයක් බැගින් හෙට මම් දම් දෙනවා වංක ගිරිය තපසට ඉන් පසු යනවා කියමින් පසු දෙන මහදානය දෙනවා වැඳ මව්පියන්ගෙන් අවසර ඉල්වනෝයේ මදිද වේදරොද දනත් සරසනෝයේ රජගෙන් පිටව සිව් දෙන රතයට නැගියේ රජගේ සවම දුක් සෝකෙන් වැළපෙනෝයේ කුසති මව් බිසව වත්තු වගන්වාලා රතයට පෙරවවා දන් දෙන්නට කියලා දහ අට වරක් යාචකයන් හට දීලා ඒ සම නිම කළා මගදී දන් දීලා බමුණන් අස්වයන් සෙව්දෙන ඉල්වන්නේ රතයෙන් මුදාන් අස්වය ටික දන් දෙන්නේ දෙවියන් පැමිණ මුව වේශයන් අර ගමිනේ රතයට කර තබා දැන් අරගෙන යන්නේ තව බමුණෙක් පැමිණ රතයත් නිල්වන්නේ නොමසුරු සිතින් එම රතයත් දන් දුන්නේ දෙවියන් රතයන් අතහැර නොපෙනී යන්නේ වෙසතිරු නරිඳු පාගමනට බැසගන්නේ මහා සත්තුමා ජාලිය පුතු වඩමින්නේ දේවිය ක්‍රිෂ්ණ ජනදව සුරතට ගන්නේ මහා මඟ ගෙවා දැන් වනයට පිවිසන්නේ මේ සුදනා වනයේ සිරි නරඹන්නේ පළතුරු එල්වමින් දරුවන් වැළපෙන්නේ ගස් අතු නැමේ දරුවන් ළඟටම එන්නේ විසතුරු රජුගේ පින් මහිමය දකිමින්නේ මද්දි දේවි සන්තෝෂෙන් ඉපිලෙන්නේ කුදු මඟ ගෙවා චේතිය රටටත් ආවා මා තුල නගරන යම් සමරස් වූවා විස්මෙත පත්වතරතොරු සම විමසුවා වසතරු නරින්දු සියලුම තතු පැවසුවා තොරතුරු අසායේ සමදෙන දුක් වූවා රසමසු භෝජනෙන් හොඳ හැටි සලකුවා තපසට වංක ගිරියට නොයනට කීවා චේතිය රජය බෝ සතුනට පැවරුවා විසතුරුන් එබෝසත්නය පිළිකෙව් කෙරුවා පිය රජු අන කඩන්නට බැරියයි කීවා පසලොස් යොදුන් මඟ ඉදිරියටම ගෙව්වා චේතිය රටේ අය මොර කරුවෙකු යෙදුවා කඳු වැටි වනවදොල් ගංගා පසු කරලා බිහිසුණු වන සතුන් ඇති වනයට වැදිලා වන සිරිනර බැමින් තන තන නැවතිලා පාගමනින්ම යනවා දුරු මඟ ගෙවලා මහවන මැද තිබුණු අසපුවකුත් දකලා එතනට පිවිසුනා මඟ අසුමට සිතලා අච්චුත තවස්තුමතරතුරු විමසාලා මඟ පෙන්නවා යන්නට වංක ගිරි බලා තපසට ඇදෙන වෙස් සම්තර නරනිඳුට සුවසේ වසන්නට පාරමි සපුරන්ට වංකගිරිය තුල අසපුව කරවන්ට සක්රජු අනකලා වෙස්කම් දෙවියන්ට ඔහු විගසින් ගොසින් මහවනයට වැදිලා මනරම් විලාසං අසපුව සකසාලා කුටි දෙක කොත් මවාසක් මන් මලු මවලා දෙව්ලොව ගියා තපසට පෙර කර තබලා විසතුරු තුමා ලං වේ අසපුව ළඟත දෙදෙනම පිවිසුනා මනරම් කුටි දෙකට ගලවා රජ ඇඳුම් ගන පිරිකර අතට විගසින් සරසුනා සමතෝ සංලසට බෝසත් කියනවාද වෙතම වෙලාවේ ස්ත්‍රිය බ්‍රහ්මචර්යාවට කිලෝටක් වේ මින් පසු එන්නේ පාන් ඔබ මෙහි අවලාවේ බඹසර සිතෙන් සීලය රැකගත යුතුය මද්දද වේය සතුටෙන් පිළිගන්නා වනය අවේද ගොස් පලවල නෙලමින්නා වෙසතුරු තුමා දරුවන් රැකගනිමින්නා සත්මාසයක් අසපුව සතුටින් එන්නා තව එක් දෙයක් මේ අතර දෙසිදු වෙන්නා අඹසමිලසින් දුන් නිමෙත්ත ගමෙන්නා සීයයි මිනිබිරි සේවය සත් වෙන්නා යොග ජීවිතෙන් සස නොමගලපෙන්නා තරුණ බිරිය තරුණෙකු හායක් වෙන්නා මහලු සමියගේ රකවල් තර කරනා වැඩ කර ගන්න වහලුන්ගෙන නාලෙසිනා තරුණිය මහලු බමුණාගෙන් පිට කරනා වහලුන් සොයා ජෝජක බමුණා යනවා වැසතුරු තුමාගෙන් දරුවන් ඉල්ලනවා පාරමි සපුරන්න කටයුතු සලසනවා මහසත්තුමා දැන් සතුටින් පසු වෙනවා මද්දි දේවේ පළවල නෙලමින් යන්නා වෙනදා නොමැති දේවනයෙහි සිදු වෙන්නා පළවල නෙලන කෙක්කත් බිම වැටෙමින්නා ගල් මුල් වල සැපෙන් අගේ පය පැකිලෙන්නා දරුවන් ඉල්වමින් බමුණා මොර දෙනවා මව එන තුරාන් එන්නයි දරුවන් කියනා බෝසත්තුමා මතු බුදු බව පතමින්නා ජාලිය ක්‍රිෂ්ණ ජන දරුවන් දන් දුන්නා බමුණා දරුවන්ගේ අත් දෙක බඳෙමින් පහර දෙදේ දරුවන් අරගෙන යන්න වෙසතුරු තුමාගේ සිත කම්පාවෙන්න දහමට සිත යොමා ඒ සම ඉවසන්නා මත්තිද වනයෙන් ආපසු එනවා වග කොටි වලස්ඟය එන මඟ හොරනවා පාරත් වැරදිලා තන තන අවදනවා සඳයාමය අසපුව වෙතනවා වෙනදා ඉදිරියට දුවන දරු දෙන්නා අද දින ගගනත් හමුවත නොමෙන්නා අසපුවේ සියලු තන දරුවන් සොයමින්නා වැසතුරු නරිඳුගන්න ගන විමසන්නා ගල් පිළිමයක් විලසින් බෝසතු ඉන්නා පැලිවන තුරා දරුවන් සොයමින්නා ශෝකෙන් අඬ ගඳ නිරතුරු වල පෙමිනා අරුණෝදය බෝසත් නබියස වැටුණා සත්මාසයක් අත නොතබාර කිසිල බෝසත් මත්ද දවයතබමින් නොකුල සිහිගන් වමින් අයසන සාලායවල සිදුව පුවත තෙසටයෙන් පැවසුවල ඇයි හිමියනේ මා වෙහසටපත් කෙරුවේ මුලදි මම මට ගයි මේ ගන නම කිවේ දෙවියන් ඔබේ ශෝකය බලවත් වූවේ එනිසයි පළමුවෙන් ඔබ හට නම කිවේ පස්මරු පරදවා බුදු බව ලබ ගන්නා බෝසතුනට සිදු වේ දරුවන් දෙන්න බුදු බව පතා මම දරුවන් දන් දුන්නා දේවිය ඔබත් පින අනුමෝදන් වෙන්න දෙවිය හදෙන් ඇති ශෝකයන් අඩු කෙරුවා තම හිමියන්ගේ වචනට සිත නතු කෙරුවා සාදු සාදු යයි එය අනුමත කෙරුවා සොම්නස් සිතෙන් පෙන් අනුමෝදම් කෙරුවා දන් දෙන වෙලාවේ සිය දරුවන් දෙදෙනා සිත පිට නොමැති පොළවත් කම්පා වෙන්නා වන දෙවි කලත් සමසොම් නස පතුරන්නා සක් දෙවි රජු දින්ත මේ සමදය පෙනුනා ලාමක කෙනෙක් ඇවිදින් දන් ඉල්වන්නේ මහබෝසත්තුමා දේවිය දන් දෙන්නේ කිසිවෙක් එතුමන්ට පිහිටට නැති වෙන්නේ සිතමින් එසක් දෙව් විගසින් පමිනන්නේ බමුණු වැසින් වෙත්ද වියල්වන්න බෝසත්තුමාගේ සිත සතුටින් පෙළෙන්න මද්දි දේවගේ සුකුමල අත ගන්න සනකෙන් සක් බමුණු හටගය පවරන්නේ නැවතත් වරක් පෘථු විය කම්පා වෙන්නේ වන දෙවියන් සවම සොම්නස පතුරන්නේ පින්වත් බමුණු දේවියන් පසු දෙන්නේ සක්දෙවෝ ලෙසින් සිත අහසේ බබලන්නේ බුදු බව පිණිස ඔබේ පාරමෙදන් පිරුණේ දේවිය කිසිවකට මෙන් පසු නොමදන්නේ තුටු පඳුරක් ලෙසින් මම දැන් වරදෙන්නේ ඒ දෙන වරයන් ඔබ රසසේ අරගන්නේ මගේ රජ සැපත නැවතත් ලැබ දේවා සිරවේ සිටින්නම් සමදෙන මුදවම්වා දන් දෙනු පිණිස මට වස්තුව ලැබ දේවා සමහට පිටවන්නට මට හැකි වේවා අනුනගේ බාරියන් හාක් නම වේවා ඉත්තේ වසංගත මම් පත් නම වෙම්මා දරුවන් මගේ දිගු ආයස ඇති වේවා දෙව්ලොව ගොස් තමන බුදු බව ලබනම්මා ඔබ පැතු සියලු දෙය ලෙසම සිදුවන්නේ කියමින් එසක් දෝ රජු දෙව් පුරයන්නේ ඉන්පසු දෙදෙන සන්තෝෂෙන් පසු වෙන්නේ යෝජක තවම දරුවන් අරගෙන යන්නේ දෙවියන් මත් දෙවියක වසංගන්නේ මව විලසෙන් ගොසෙන් දරුවන් රැකගන්නේ දේව බලෙන් ජෝජක මඟ වරදින්නේ සංජය රජු වෙතත දරුවන් හා යන්නේ මහරජු ජෝජකව විගසෙන් කඳවන්නේ තොරතුරු අසාදරු දෙදනා මුදවන්නේ යාලිය කුමරු සීයට දොස් පවරන්නේ ඒ මහ රජුගේ හදවත උණු වී යන්නේ සිවුරංග සේනාව විගසින් රසං කරලා මහා පෙරවරෙන් යන්නේ වංකගිරි බලා මහවන මැදදි රජ පෙරවරක් වේලා සුවදොක් විමසුවා සමදන වැළපීලා මේ දැක බලා සිටිනට නොමැතිව වාගේ නැවතත් පොළොව කම්පා වුනි මහ වේගේ මහ රජු සමාවක් ගෙන බෝසතුන්ග රජකම බාර දුන්නා පැතුවා වාගේ මහ පිරිවරෙන් නැවතත් නොවරට යන්නේ වෙසතුරු නරිඳුම වෙලසින් සිතන්නේ මා ආභවගසායාචකයන් එන්නේ ඉල්ලන විට දියෝනට මොනවද දෙන්නේ සක් දෙවිඳුන්ට එම අදහස දැනෙන්නේ සත්රවනොත් සමග මහවැසි වසන්නේ මහබෝසතාණන්ග පින් බලන්නේ සත්වනි වරට පෘථුවිය කම්පා වෙන්නේ විසතුරු නරින්දු එම වස්තුව අරගන්නේ දිව්‍ය අතිතෙක්ම සිත් සතුටින් දන් දෙන්නේ දස රජ දමෙන් පිහිටා රජ කරමින්නේ පිරිවර සමගින්ම තුසි පුරයට යන්නේ ජූජකං හිතා දෙව් දත්තරනුවාය ජෝජක පෙරිය චින්චානම් තරුණියය චේතරටේ මුර කරු චන්නංගමතිය අත්චුත තවස්තුමා සරයොත්තරනුවාය සක්දෙව් රජෙන්දු අනුරුදු මහතෙරනුවය මන්දද විරාහුල මාතාවෝය ජාලිය කුමරු අද රාහුල තෙරනුවය කෘෂ්ණජනං උප්පලවන්නාවෝය සංජය නරිඳු සුද්දෝදන රජතුමාය පුසතේ දේවි මහමායා බෙසවමය සෙසුවේ පිරිසං අද මේ බුදු පිරිසමය වෙසන්තර නරිඳු අද බුදු වූ මමය මෙලසින් එදා ධම්මසුන වැඩ ඉඳෙමින් සම්බුදු පියාණෝ සුමధుර දම් දසමින් නේ පිරිවරත සග්ගමොක් සුව සදාදමින් ඔවුනට දසනවා නැවතත් මේ විලසින් චාලිය ක්‍රිෂ්ණ ජන ගුණවත් දරුදතනා පනහා සමව මන්ද දවෙන්තදනා අකම්පිතව බමුණන් අත දන්දමනා වෙනසක් නොසිතුවම බුදු බව පතමනා දරුවන් දුන්නේ මට අප්පිය නිසා නොවේ දේවිය දන් දුන්නේ අප්පිය නිසා නොවේ පියදේ දන් දුන්නේ අප්පිය නිසා නොවේ සමතම වදා බුදු බව පිය නිසාම වේ මෙලසින් එදාන් අපේ සම්බුදු පියාණේ වෙසතුරු චරිත වෙසතුරු ලෙස දසුවානේ බව දෙක ගලපමින් සිව්සස් දසුසනේ අපමණ දෙනාලෝ තුරු සුව ලැබුවා දිගු කල් භවෙන් භවේ පාරමී දම් පුරලා කෙලසුන් නසා සංබුදු පදවිය ලබලා පන්සලස් වසක් සතහට දම් දෙසලා අජරාමර නිවන් පුරයට වැඩම කළා මහගිනි කඳක් දැල්වේනේ හොනා වෙලස තුන්ලව එළිය කල පහනක් නිවුනාස සක්වල එළිය කල හිරුණු පෙනුනාස පිරිනිවි ගියා නැවතත් නොපෙනෙන විලසේ ඇති වූ දෙයක් ඇත්නම් වේ නැති වේම අනිසයි තුන් ලවේ පවතින දේශම තිස්සෙක් තලය මඟත්ත වෙනසම නිවනේ තමාගත්තෙන් එක සනසීම මව කරපිට තබා මුහුදෙන් ගොඩවමින බව සයුරට නොබස පෙරුමන් සපුරමින ලොව දනහට ලබා දෙවමින් සුව සහන නිවනට වැඩිය නෙම වාපාරමි ගමන සසර බිය කරුය නිවන සුව බරය ඉපදුනුත් ලොවේ ලැබවීම, දිරීම මරණය ඇත. මැරුණොත් යලි ඉපදීමද වේ. එයයි සසර. එයයි දුක. මෙය නොනවතින ගමනකි. දුක් ගමනකි. පින්පව් කිරීම සසර ගමන දුක් ගමනට හේතු වේ. නිවන් පතා කුසල් කිරීම සසර ගමන නවතන පිළිවෙතයි. ඕරණම් මෙතරයි, පාරණම් එතරයි. නිවනයි. නිවන් පතා කරන කුසල් පාරමී නම් වේ. ඒ පාරමී ගමන අපිත් යමු. පාරමී ගමන ගමනක අවසානය රාහුල මාතා චරිතය අනුසාරයෙනි දෙවඟන විලස රුවන් ඇති බිම්බා දේවී යස පිරිවරින් දෙවනුව යසෝදරවවි විසිනව වියෙන් පසු රාහුල මාතවි දහමෙන් සනසුනාය බුදු සසුනට වේ තමන් අසපුවේ ඉඳ ණය මේ ලෙස සිටුවේ අගසව් නන්දදිතරවරු පිරිනිව්වේ ගෝතමි පජාපති තෙරනිදු පිරිනිව්වේ මගේ පිරිනිවුම කොයි දිනයක දෝ සිදුවේ සිදුහත් කුමරු හා එක දින උපන් මම වයසින් ගුණයෙන්ද එක හා සම වූ මම බුදු හිමි ලැබුණි වන සම ලෙස ලැබූ මම එනමුත් සුදුසු නැත එකටම පිරිනිවම බැලුවා බුදුරජුන්ගේ ඇය පෙර කාලේ බිසව් වෙලා සිටතරණෙන් ගිහි කාලේ රහත් වෙලා පිරිනිවිය කොයි කාලේ බුදු සමිඳුන්ට පෙර සිදු වුණේ සෑම කාලේ උපතින් 78 වෙනි වසරයි ගෙව්වේ බුදු හිමි එදා ගිජු කුල පව් වෙයි විසුවේ රාහුල මාතා තෙරනිඳු එහි වැඩමෙව්වේ බුද්ධ සිරිපතුල් වැඳ මේ විලසයි කීවේ වයසත් මගේ දැන් හොඳටම මෝරාලා ජීවත් වීම දැන් මගේ අවසන් වීලා පිහිටක් මෙමට දැන් මාන් ඇත සිදු කරලා මහසත් මහිමි දැන් යමි ඔබ අතහැරලා උපතින් ගෙනා ජීවිත අවසන් කාලේ මරණයමයි දෙවේ ගමනට බාධකලේ මහා වීරයානනි අද රකාලේ මම පිරිනිවෙන්න මේ සඳ ජීවිත ආල ඉපදුම ලෙඩ වේම ගත ජරපත් වේම මරණය සිඳී නොම වෙද පුද්ගල දකුම ලැබ ගන්නට අම නිවනෙහි සැනසීම අවසර පතන්නේමි මහා මොනි දුනේ මම සසරෙන් මුදන්නට ලොව සත් වග බොහොම පස්මරු පරදවා ලොව බුදු වුනේ මම යදිනා විටති කවුරුන් හෝ පිරිනෙවම අවසර නොදීමක් සිදු වෙන්නේ කොහොම බුදු හිමි දේශනවා තෙරණිට මේ විලසින් ඔබේ ගුණ නොමදනේ මෙලොව බොහෝ දනං ඒ ගුණ කඳ දක්වමින් පෙළ හරපාමින් ඉන්පසු සුදුසු වේ පෑමට එපිරි නිවන් ලැබෙන අවසරයෙන් අපේ සම්බුදු සමිඳු වෙතින් ඔදබැති සිතින් සම්බුදු සිර පවඳමින් මුල සිටන් අගට සමවතකට සමවදමින් පෙළහර ඇරඹුවා නගන් අහසට තරමින් සම්බුදු පියාණනි මහා කරුණාදීර සාකිය කුලෙන් ඉපදුනේ මම පිනෙන් බර ගිහි කල බිරිඳ වූයේ ඔබේ පෙමින් බර දෙවියනි බ්‍රහ්මයනි මම වෙමි යසෝදර අභිඤ්ඤාසිතෙන් පිට කල මේ නාදේ දස දහසක් සක්වල පැතුරුනි නාදේ කෝටි ගණන් දෙව් බඹරස් විනිබදේ පෙළහර නැරඹුවා සිටෙමින් ගුවන් ගැබේ දඹදිව් තලේ මිනිසුන් ඉඳ තම නිවසේ සමදෙන නැරඹුවා පුන් සඳ මෙන් අහසේ තෙරණිය සමවැදී ගිනි කසිනට සුවසේ ගිනි කඳ පිට කළා සිය සිරුරෙන් රිසස නැවතත් පෙනී සිටිමින් නොපෙනී සිටිමින් ලක්ෂ ගණන් බික්සුනිරු වෙස්මනිමින් ඒ සමදෙන එකවර මහා හඬ නගමින් වෙස්මෙට පත් කළා සමදෙන මේ විලසින් බුදු බව ලබන්නට මහා ගුණ කඳෙන් දරා පාරමි ධම් පුරන්නට මේ සසර පුරා බිරියන් වෙලා අත දුන්න සිතින් දරා ඒ හැම පැවසුවා මම වෙමි යසෝදරා දේව්බඹ සාදු නන්ද සමතන පැතිරෙලා ශනකින් භික්ෂුනේ වේසය අතහැරලා මහදඹ ගසෙන් බුදු සමෙදොට පවංසලා පෙළහර දැක්කුවා මහගුරුලෙක් වීලා මවමින් ඇත් වෙසක් අතහැර ගුරුලු වෙස පරසතුරුකෙන් මල් හැලුවා මොනිදු දෙස අහස පුරා අසුරමව මෙන් විගස පැපෙල හර බලා නගුවා සාදු ගොස මහසුලඟක් මවා පොළොවේ ගල් දෙදරා පුලුන් වගේ පාවෙනවා අහස පුරා ශනකින් සියලුද අතුරු දන් කරා මහා මොහොතක්ම වුණින් පසු අහස පුරා මාළු වෙසක් මවමින් රළ ගොස නගමින් තෙරණිය පිහිනුවා ගුවන මව් මොහොතින් සඳතරු පෙන්නවා දහවල් දිලන ලෙසින් මහමෙර පෙන්නවා එය පෙරලා දමමින් බුදු රජු සක්බවන පෙන්වූය දහමින් ඔබ හට පෙන්වද මේ මම එය විද්දේ බලෙන් කියමින් එසක් දෙව් පුරසනකින් මවමින් සක් දෙව් විලස පෙනුනා තෙද ඇති තෙරණින් දස දහසක් සක් වල සක් පුරෙන් ඉඳන් අවදින් තෙරණි හට වැන්දා සක් දෙවඳුන් මම වෙමි යසෝදරා ගෙහි කල වූ පිරිඳුන් විශ්මෙට පත් කළා සමම ලෙස කියමින් මහදේව රජෙක් වීලා සුළු මහතින්ම සක්වල වටේ ඇරඹුවා සරිසරුම බුදු බව නොදත් පිටසක් වල දෙනට හැම බුදු බල පෙන්නවා ඉදු බල පාමින්ම කරලා අතුරු දන්නේ හැම සුළු මොහොතින් පෙළහර කලා පෙර දෙවි දකිනා නුවණින් මහා බඹු ලෙසින් අහස පළඟින් ඉඳෙමින් මෙලස පැවසුවා විසතුරු දම් දෙසමින් බෝසතුනට බොහෝ කල්පක් සව ආවේ සුදසුන් රජුගේ බන්දා මෙහසුන් වූවේ දහසය දහක් විසවුන් හට දෙතු බෝවේ මේ මම් තමා ඒ අගමෙහි සුන් වූවේ බෝසත් තුමා ජාතකයෙහි මනිචෝරේ මරණට ලංකලා අදමෙතු රජු ක්‍රෝර පතිවෘතා ගුණය මම පෙන්වාවේර දෙවිරක දුනිමි ගලවා මරණින් ක්‍රෝර කුම්මාස පිඳු ජාතකයෙහි එක් කලෙක මහසත් තුමා දැහැමින් රජ කළ සමක පාරමි පුරන්නට පිහිට වූ බිසව්වක මා බව පින්වතුනි දනගනු නොවිසක චුල්ල බෝධි ජාතකයෙහි අප දෙදෙනා සියලු සපත් හර දාවනයට දුනා එක අසපුවේ දන් බඹසර වසමින්නා ශීලය පුරන්නට මහිමිත උදව් උනා උදය බන්ද ජාතකය අපදදනා සත්සිය වසක් එක යහනේ සත පෙමිනා කාමෙන් නොබලමින් බඹසර වසමින්නා සක්ද විඳුගෙන් පැසසුම් ලැබුවා එදිනා රාම රජුව බෝසත් දස රත කාලේ දස රජ දමින් රජ කරවූ එම කාලේ සීතා නමින් විසවුන් විසට කාලේ පතිවෘතාවරක් කෙමි මම ඒ කාලේ අසයහනම් ජාතකයෙහි මහිමේ සඳ මහසිතු වෙලා තම සම්පත් බෙදන සඳ අලසකමින් නැබ නොකියමින් ඉඳ පිරුවේ දාන පාරමිද දෙනාගේ සඳ ජාතකයේදී තව වරකදී සඳ කිඳුරු ශීලයේ බලෙන් ගෙන්වා දෙව් රජු සොඳුරු ගලමින් තිබුණු මහිමිග සිරු රෙන් රොයරු දිවිරක දුන්නු පෙම්බරියයි මම කිඳුරු බෝසත් මහිමි ජය දෙසනම් ජාතකයේ මිනිමස් බුදිනයක් සය කොට අසුභය ශීල බලෙන් මුදවා රජ සැපදෝය මමමයි එදා ඒ රජ මෙහෙ සියවෝය චම්පේය නම් නාරජුබෝසත් සමයේ සියදි විපුදා බතෙන් සිල් ගුණ පෙරුය අහි ගුණ ටිකය කොට බෝසත් හසු වූයේ එදුකින් එදා මාගේ තුමන් ගල වූයේ සුළු සුත සෝම නර නින්දු එම ජාතකයේ පසුනු නරකෙසක් දැක තපසට වැඩියේ රජ සැප හැර දමා එතුමන් අනුව ගියේ චන්ද්‍ර දේවි මෙහෙසිය මමයි වූයේ මහා ජනක රජුහා රජ සැප හැරදා සීවලි බිසව වේසල් ගුණ පිරුව එදා කණ්ඩහාල ජාතකයත් කැටුවනදා මහිමිගේ දිවිරක පුබිසවුන් මමයි එදා විදුර පඬිව මහ විකුමන් පැතුමා යස ඉසුරින් ගුණදම් පෙරු මහිමේතුමා දහසක් පුරගණන් හට අධිපතිව මෙමා පජාපතිය වූයේ නම් මමම තමා මහෝසබ පඬව විගෝමන් පසමය මහසප ලබන්නත අනෝ බලයක් වූය ප්‍රේමෙන් බැඳී එකටම ජීවත් වූය මමමයි එදත් නමරාද බිය වූය වෙස්සන්තරව පෘථුවිය කම්පා කරමින් වස්තුව සමග අඹදරුවන් පිනට දෙමින් බුදු බව පිණිස සපිරේමට පෙරම් දහම් මදි දේවේ අනුබල දුන්න මම නොයෙකුත් තවත් සිය දහසක් ජාතිවල බුදු බව ලබන්නට පාරමී පිරු කල ඔබ හා එක්ව පිරුමා පාරමී බල දුන් අනුබලය කාටත් කල නොහැක මිල වදක බිරිය සොර බිරියක් නොවේ මම දාස සොයුරි මව බිරියක් වෙවේ මම පාරමි සපිරුවා සමජීවිතයම ඔබේ යුතු කම්ද කිසදා නැත නඩුවේම ස්ත්‍රේ පුරුෂ පින්වත් නොබ අසගන්න රතයේ රෝද දෙක මෙන් නොබ පසු වෙන්න සිල් ගුණ පිනෙන් නොබ දෙපළම සම වෙන්න සමලස ඔබගේ ඔබේ දිවි මඟගෙන යන්න දයාවෙන් බිරිඳ සැමියා රැකගත්ොත් සමාවෙන් සැමියා බිරිඳට සැලකුවත් ප්‍රමාදෙන් තොරව ගුණදම් සපිරුවත් අපායෙන් මිදෙදනම සුරපුරයත් පෑවොත් අකට කම් තම සැමියාට ගියොතින් පරපුරුෂයන් වෙත ඇසුරකට දුන්නොත් දුකක් තම සැමියාගේ සිතට යන්නම වෙනවන් ඔබ සමහට අපායට වසතොත් බිරිඳ සැමියට අම්මෙක් වාගේ කීකරු දාසයක් සහයොරයක් වාගේ මිදිලා සිව් අපායෙන් ජීවිත අග අගමහසයන් වේදවියන් රජුංග පින්වත් මිනිසුනේ මම් පෙර ගිහි කාලේ ගෞතම බුදු රජුන් හට බසත් කාලේ වදසොර බාරයක් නොනම කෙසේ කාල දාසේ සොයුරි මවමෙන් වුනේ සම කාල කල්ප ගණන් මෙලසෙන් එකටම ආවා වැසතුරු භවෙන් දෙද නම තොස පොරට ගියා එතනින් චුතව එකටම මෙලොවට ආවා එක බුදු සසුන එකටම අප නිවන් ගියා අහසේ ඉඳන් මෙතුවක් පෙළහර පැවේ බ්‍රහ්ම වෙසින් හඳ වෙසතොර දම් දසුවේ සිදුහත් කුමාරුගෙන් අගමහ සොන් වූය යසෝදරා රාහුල මාතා මම්ව ඉන්පසු යසෝදරා තරණිය අහස ඉඳන් නැවතත් ඥාන බලයෙන් පොළොවට බසෙමින් සම්බුදු පියාණන්ගේ සිරේ පාවඳමින් මෙලස කියනවා තම ගුණ පල කරමින් බුදු සමිඳුනේ මාමේ පෙළහර පැවේ විසිතුරු ලෙසින් මාමේ සදහම් දසුවේ දෙව් බඹන් ආදී කිසිවකුගේ බලෙන් නොවේ ඔබගේ උපදේශෙන් මයි සමදය කෙරුවේ මේ පෙළහරින් හෝ විසතොරු දම් දෙසුමෙන් සිත කය වචනයෙන් වරදක් වූවානම් ඒගන ඉවසමින් මඳහත් කරුණාවෙන් මාහට සමාවෙනු මන බුදු රජුනි උතුම් සංසාරය මෙතුවක් පක්සව ආවා පාරමි පුරන්නට ගනු බලයක් වූවා සසරෙන් වෙන්ව යන කාලෙත් ලං වූවා මේ ඔබ දකින අවසං වාරය වූවා අප දෙදෙනාම සසරෙන් එතරව සිටියත් මටමෙන් ඔබ වහන්සටත් පෙනෙන නමුත් සිදු කළ දෙකේම නම් ලෙස පළවවත් අන්හට දැනගන්න මේදය කියමි තවත් සසරේ මෙතෙක් මාගේ ජීවිත ගණනින් මගේ දිවි ඔබට පිදුවා අපමණ විලසින් ඔබ මා දුන්නු විට මතු බුදු බව පතමින් එමදුන් මෙමම් මෙවසූයම් සතුටු සිතෙන් ඔබ දැහ ගන්න එන විට වග වලස් කොටේ මගේ දිවි පුදා ඔබ ජීවිත රැකපු හැටි මා වෙනුවෙන් ඔබත් ජීවිත පුදපු හැටි රුදුරුයි මෙලෙසෙන් සංසාරය හැටි සසරෙහි එක්වන් අපේ පාරමේ පුරමින්නා නැත්නස් නොයෙක් වස්තුවන් අපේ දන් දුන්නා බුදු බව පතා ඔබ දරුවන් දන් දුන්නා තව තව මමත් දරුවන් බිහි කර දුන්නා සක්විති රජය හැර තපසට වැඩිය කල ඔබ හා එක්ව ගොස් සෙල් ගුණ පිරු කල සාරා සංකේය කප්ලක් සයක් තුල ඔබ සමගින්ම ආවෙමි මම මෙතෙක් කල පෙර ජීවිත දකින නොවනින් ඉද්දේ බලන් සුමදුර දහම් දසමින් පෙළහර පාමින් දේව බඹ නර පිරිස් මැද සිහනාද කලෙන් බොදු හිමි පැවසුවා තරණිත මේ විලසෙන් රස්වේ සිටින පිරිසගේ සැක දුරු වෙන්ට මෙපමණ වෙලා ඔබ පෙළහර දක්වන්ත සසරෙන් එක්ව මා සමගින් පැමිණෙන්ට පෙර කල කුසලයත් මෝනට පවසන්ත පින්වත් සත්වයනි එහෙනම් දැනගන්න මාසුළු කුසලයක් කලයයි නොසිතන්න මේ බුදු සසුනේ අරිහත් ඵල ලැබ ගන්න මාමෙන් පින්කලක් නැති බව දැනගන්න දීපංකර දස බල බුදු සමදංග ගිහි කල බිසව් එම නග මහසුංග කුසිර දකල අපමණ සතුටක් වින්ද එම තන තුර ලබන්නට මා සිත බඳ මම එම ජීවිත ගෙහි සැප අතහරමින් පරිම්භාජිකාවක් සසිල් රකමින් බුදු බව ලබනවා මතු ගෝතම නාමෙන් විවරණ ලබනවා දොටු වෙමි එබෝ සතුන් එතුමා නමට මල් මෙටි පහ පුද කෙරුවා මගේ නමට මල් මෙටි තුන පුද කෙරුවා බුදු වෙන තෙක්ම බෝසත් නනෝවමයම්වා බුදු වෙන ජීවිතත් නගමහ සියවම්වා යසෝදරා දේවිය නම් මම වෙම්වා රාහුල පුතාහත අම්මා මම වෙම්වා යනුවෙන් එදා බුදු රජු ළඟ පැතුවෙම්වා ඒ බුදු සමිඳුගෙන් විවරණ ලැබුවෙම්වා සාරා සංකය ලක්ෂය පින් කරමෙන්නා ඒබෝ සතුන් අනුවම සසරන්නා පාරමි පුරන්නට මම අනෝ බල දුන්නා බොදොහිමි මෙමට නිවනට අනුබල දුන්නා දිවකන් වන ඉන්ද්‍රිය බල මම් ලැබුවා පරසුත් දන්න නුවණත් දෙවසත් ලැබුවා සසර දුක් නොමැති නිවනත් මම් ලැබුවා කියමින් පෙරස් මැද සිහනද පැතිරවුවා මේ පෙළ හර දුටු දෙව් මිනිසුන් සම සාදු සාදු නද පැතිරවුවා අපමණ ස්ත්‍රෙන් යසෝදරාවනේ ගුණ ඇතියන් වෙම් වයේ පැතුවා දොහොත් මදොන්නේ හුවඳමින් තරණිය යසෝදරාමේ ලස කීවා සම්මා සම්බුදු සමෙදුනි මහත පිරිනිවනට අවසර දේවා මගේ පිරිනිවීම ඔබ වැනි අය නොදකේවා අප පිරිනිවම දවසරකින් සිදු වෙනවා ඔබ සිතු විලස ඒ සමදය සිදු වේවා බදෝ හිමි මෙලස තරණිත අවසර දනවා තිරණිය තුන් වතාවක් පද කුණ කරලා දහසක් තෙරණියන් සමගින් පාවැඳලා නොපෙනෙන තෙක්ම පස්සෙන් පස්සට වැඩලා අරමට ගියා අවසන් වරටත් වැඳලා දහසක් පෙරණිවරු නැඟ ආසනවලට මුල සිට අගට නැවතත් අග සිට මුලට සමවදෙමින් ලැබගත් සමවත් වලට පිරිනි විඥාත සඳන පහන් ලසට අපමණ කලක් මෙසසර ගමනේ යදුනා මෙසසර ගමන දවනාගෙන කඳක් වුණා නිරතුරු දැවෙනගෙන කඳ ගුණ කඳක් වුණා ගොරමරු පරදවා ගුණ කඳ පිරෙන වුණා ඇති වූ දෙයක් ඇත්නම් වෙනතවම අනිසයි තුන්ලව පවතින දෙදසම දිලෙනා පහන් බඳුතරණිය සමදනම එක දවසේම සිදු වුණේ වේලායම පතිවෘත්තාවේ ප්‍රතිමූර්තිය යසෝදරාවය ලොවේ උතුම් කුලගණ නම් යසෝදරාවෝය ආගම් වේද ಜಾති ભેද, කුල ભેද, ගෝත්‍ර ભેද නැතිව සෑම කතකට උතුම් චරිතයක් සාදා ගැනීමට බැලිය යුතු කැඩපත යසෝදරා චරිතයයි. සෑම දියණියක්, සෑම සොහොයුරියක්, සෑම ගෘහණියක්, සෑම මවක්ම කියවිය යුතු දැනගත යුතුය ආදර්ශයට ගත යුතු චරිත කතාව යසෝදරා චරිතයයි. පින්වත් දියණියනි, පින්වත් සොහොයුරියනි, පින්වත් ගෘහණියනි, පින්වත් මව්වරුනි. ඔබේ සසර ගමනේ අවසානයේ දකින්නට යසෝදරාව මෙන් වන්න. කර්ම විපාක දෙන සැටි මොහෙන් අන්දමේ අකුසල් කරන දන මරණින් පසු ගොසෙන් යලෙන් උපදිනාතන නුවණින් සිත යමා හොඳ හැටි අසා දහමින් දිවිගවමු නිවනින් සනසෙන්න මරවර කමෙන් වදදී අන්නයමරුව ජරමර කලොත් මානං ක්‍රෝධං යුතුව සරවර කමෙන් බලං පැලොවත්ද දේවා දිවිහර ගොසෙන් උපදින තන සංජීව යම පලොන් වෙසෙන් පව කල සතන් හැම අල්ලා පෙරලමෙන් ගෙන ගත් පොළොවේම ආයුධවලින් කැපවත් අඟතන සම දුක් විඳ විඳ සිදු වේදවත් වේම මෝපිය හිත මෙතරු හවදට අන්ත පැවිදි වාසිතින් හසල් ගුණයන් යුතුය හයට හිරිහර විපත්නා කරදර කලවන්ත සිදුවේ කලනොල් නරකය වෙත යන්ත ගිනියන් හෝ මත පෙරලා හරිමින් දලනෝලං සිරුර මත සලකුණු කරමින් දසවද දෙදේව පොරවෙන් සසදමමින් දුක් විඳවන අපායක පව කරන සතන් එළමී හරක් අල අතොනට වදදවමින් අසරණ සතුන් අට වදද වැඩ ගනිමින් මිනිසුන් සතුන් අට වදද මරුවතින් සංගතං උපදේ පෞකම බලං නවයදුනක් ගණකම වූ පොළොව වෙතේ ඒ තුලඟර පව් කළ අයන සලවත මහහඬදද ගල් පරවත පෙරලියත පෞකල සතුන් යට වෙමර මර යත පෞකල සතුන් උපදින රහුරව නරක මහසරදොමක් නිරතුරුං ඇතුළත කරක සිරුර තුළට යන දුම් වලකිය නොහැක කර්මය ගවුණු දවසට දුකින් වලකේ තෙරුවන් සතුදක් අරගෙන කවද මව්පිය සතුදක් සොරකම් කෙරුවද ගුණවත් අයගේ වස්තුව වෙනසුවද මහරරුණා පැවකටෙන් ඔබ යනවාද ගින්නත් දුමත් කයන තොලට රංගනවා සිරුරින් ගලන ලෙසම තන පැතිරෙනවා ඉවසිය නොහැක දුකකින් කැමරදනවා මහරරුවේ දඩ දුක් විඳවනවා පන්න පෙටෙන් සතන් ගන්නෙන් දවෝතෙන් අන් සතු ගෙවල් ගන්නෙන් ඔබ දවෝතෙන් මහතාපන සසුන් මහවැසුව පෙර කාල සමියා සදහයන් දන් පින්කම් කළ බාරිය පින් නොකර දානට බාධා කළ සමියග දානයට මසොරව සාප කළ බදනං ආහාර පරලොවදී අසොචි වේයන් සරව මුත්‍රාවේ නොබ හට පහළ වේයන් නොබදන වස්ත මතුවටගෙන තහඩු වේයන් කියමින් සාපකල සමියත ක්‍රෝධසතං සමියා මරණ පදුන දවියක් වේලා මසර බරණ පදුන ප්‍රතිහවේලා සැමියට කරපු සාපයදන් පලදලා ප්‍රේතිය දුක් වෙදල මුත්‍රාබලා එක් ප්‍රේතයක් ගෙන වේ බොල්හස දමයි තව ප්‍රතක් මගරන් තම හිසම බිඳ එක් ස්ත්‍රයක් තම මස්ල රසට බුද තව ප්‍රතක් කන්න පෙළ කොල්ල සොච ඌට වැලන්දක් වේ බල්ව කොන පවෙන් මහ දුක් වෙඳ ගෙන වේ බල්හසත දමං ඔහුගේ පුතා සියමව හට පහර දමං කල පාප විඳවයි තම හිස බඳමං ඔහුගේ බිරිඳ මස් හොරකම් කරපු පවෙන් මහා දුක් විඳේ තම ඇඟල මස් මුදමෙන් වත්තු සංගවගෙන බරුවට දුරු පවෙන් මහදුක් වෙන පෙළකුල් අසෝචම බුදමං දපොතුන් හා සොයුර දන්ද බන සුවා එපිනං දවුලොවද සුරසප ලැබුවා පින්කම් නොකර මෝපියෝ ගොන්කම් කෙරුවා පෙතලොවට ගොස් අපමණ දුක් ලැබුවා දහවල් සතුන් මරමින් පහුකම් කරමින් රාතඩයමින් වැලකේ පව් නොකිරමන් මරණින් පසුව වැද්දෙක් දුගතියට ගොසෙන් රසප විඳ දහවල් දඩ දුක් විඳමින් මිරිඳත් දුවත් ලේලෙත් බොදු පොදට යමෙන් සුවඳත් මලොත් නරගත් තාසදහසතං සැමියාං ගොතං පෙන්කම වල කොපවෙන් මහා ප්‍රතක් වේසතියාදක් වෙදමෙන් එක් මිනිසක් පන්සලගෙන තබෝ පවෙන් අවිචයෙන් පෙද මහා ගොර දුක් වෙදමෙන් නැවතත් ප්‍රතයක් වේ ඔහුගේ පදමෙන් මහදක් වෙඳ සරෝර මගන්නං දවමින් දුසල් මහන කොටඟක් වෝදායකයක් සිල්වත් මානොන්ට බන කරගත් පවක් දෙද නම මැරේ ගොස් ලැබුවා ප්‍රත බවක් නට ලැබුණ දෙද නට මහං අසොච වලක් ප්‍රේත ලෝකයෙන් මෙදුනත් නතම්මය මරණං පසුව ලබන වතර සංභවය මිනිසත් නැසට පෙන නාම අපාය නිපදමට හේතු වන්න මුලාවය රජ කොට බසව වජබන්නා මරණින් පසුව කුරුමන දනුවක් වුණා පින්නකරමින් අගනක් කය සරසමිනා මරණින් පසු ගොස් කන කකනයක් වුණා මානන් නොඩගොවේ ජීවිත ගවෝතෙන් ගස් උඩලගිරිලවුන් වඳුරන් වීමෙන් දැඩි මානයෙන් මත් වී කරුණ කළතෙන් නීච බවට පත්වේ වල්ලං වේමෙන් රස ලෝභයෙන් නිරතුරු පව් කෙරුවතෙන් තනකොළ බොදෙන්නට වේගවයන් වීමෙන් පිළිකුල් නැතිව පාපයෙහිම යෙදුනොතෙන් අසුචිම බුදං නටව ඕරං වේමන් වෛර ක්‍රෝධ නිරතර සිත තොලවඩුවත් නයි පොළගොන් කොට කඩයන් වේ උපදත් අන්නෝනට දුක් දෙදේ තමනොත් දුක් විඳවත් මිනිසත් භව නොලබත බොහෝ කලක් යතත් ජලයෙහින් පෙද ජලයෙහි සිත මරියතේ අසෝචයං පෙදං අසෝචය සිත මරියත අන්දොරහෙන් පෙදං අන්දොර සිත මරියත තිරසන් අපායහෙන් අපමණ දුක් විඳත ආගද සමෝහයං අතිබිය කරුය නිරය ප්‍රත තිරසං ගතිය අත කරලා දේව මෙනසලු සම්පත් නැති කරලා භවයෙන් අතර නිවනට ඇති අවහිරලා දිවාරදක සුවනන්දක් නොලබයි බියන්තත ගනමෙන් සමජවත් වේ කුණා සතුන් ලොක සතුනට ගොදුරක් වේ ඉවසිය නොහැක දුකකින් මරණටපත් වේ තිරසනුන් වෙලා ඉපදුනත් ලෝක රස බොජොන් කෙසත් වල දන්නත නොහැක නිරවතෙන් වසයි වෙලවසමත නොහැක සීතලෙන් පෙළ දෙවර නොමත සකා නිරයෙහි විඳින දුක් අවසන් ඕදිනක ප්‍රේතලොවේ පදවඳ දුක් නොයක තිරසං භවෙන් මිදි මනසක් ඕදිනක ඉතිරි වූ කර්මයන් වේදනව දුක් නොයක සිත කුමාරයක් තරණියගන් රගන වැඩක් ඉපදුණු භවෙන් භව ලැබුවා දසකමක් පසේ බුදු කෙනෙකු හට කර කවටකමක් පාපයගවන තොරු ලැබුවා කොදොවීමක් ඉස්සරු මතෙක් සෑමලුවක උඩගොසතන් පාවහන් පැළඳ ඇවිද පුවම පාපෙන් රජසප වලඳුවත් බෙම් සරණ රඳුන් දෙක කොල් පලාලුනු දමුවා නොවදත වෙදෙක් වෙලාල දෙකොට වෙදකමක් කල මුදල් නොගෙව්වට ගස්දක අන්ද කල පාලතරඳු ලැබගත් තත් රහත් බල අස්නක ගන්න වේය කර්මය දුන්න පල කුරුලන් මරදවත් නොවන්දක් අත්තටු කඩවද දෙමන් කල පවක් මේ බුදු සසුන ලැබගත්තත් පැවිදි බවක් රහත් නොවත් ලැබුවේ කොනව සරරක් පෙර මහානක් පෙර කරකට ආසා ගෙහගත යන්න බෙක් සුවකට වැඩ සලසා මහන වූත් සතුටෙන් තම සිත සනසා මහානකමඟ පාවිය කර්මය විලසා ගොපලු දරව පෙරසක් තල ගොයි පැටියක් තුම්බසක සිර කරලා දුක් දුන්න සතියක් මේ බුදු සසුන ලැබගත් පැවිදි බවක් ගල්ගේ සිරව දුක් වින්දා දවස් හතක් අනුන්ගේ දානයක් වලකෝ පරමහනක් අපායෙන් පෙද දුක් විඳ බෝ කලක් නවතත් යක්ෂයෙක් වේ භව පන්සයක් සුනකයෙක් වුණා ජීවිත පන්සයක් එං මෙද ලැබුණත් තෙර සංභවයක් සැප නොලබා මගව දුක් ජීවිතයක් මේ බුදු සසුන ලැබගත් තත් පැවිදි බවක් කුස පුරහර නොලබෝය රහත් වූවත් පස බුදු කෙනෙක් මහා මග වඩන වෙත කාරා කළ ගසු මිනිහෙක් ඇතන් සිට අපමණ දුක් වෙන්ද ඔහු නරකයෙහි සිට මිනිසෙක් වෙලා හැදුනේ රෝගය කොසුන්තා අම්බෝ සමෙත දනක් පෙර කල දෝපතක පටවුන් සමග බිත්තරක පාපයක කලහොත් කර්මයක් දනවා විපාක දරුවන් නැතිව දුක් වෙන්ද බොහෝ කලක දසවද දෙදමනසක් හෝරන් මරුවා ඒවා විකුණමින් මස් රස කරකවා කලකදෙලඩ වෙලා මහදුක් විඳවුවා ඌරෙක් වෙලසෙන් මමරණටපත් වූවා වලක් කපාගොල් සතවා කල ගොසෙන් ඇතුන් මරු මනසක් ගද මුතු සොයමෙන් වලකට වැට දෙන ගණනක් දුක් වෙඳමෙන් මරුණා ඔහොත් මරණා අලියක වෙලසෙන් බත්පත කෑව වරදට අසරණ බලලක් උගෙන් අසංගලවමින් වද දුන් පූජකයක් අසලද සදෙන් අහොල පවන්ද භවක් මරණතුරුම ඔහුවෙන්දා තරුණ දුකක් දරුවන්නට පියකුගේ මස් කැවපවෙන් එම තරුණයන් මරුණ තම මස් බුදුමෙන් ගවයන් මරංගුංග දෙවවල්කම මිනිසෙක් මරුණ දුක් විඳ දෙව පෙළකාවෙන් වද දීපිය කුහට මරුවා වසදලා මරුණේ පොතත් වද වෙඳ වෙඳ වසබෙලා තවකෙක් අම්මා මරුවේ වලකට දාලා මරුණා හැම පුතා බොරු වලකට වැටිලා වදද තරුණන්ට පොලසනල දරුවෙක් වනමේ මුළු සිරුර වින්ද මහත් දුකක් හිසට පහර දෙමනසොන් මරු සබලක් මරුණ මොලලද වේ Sudana බලන්න හිසේ පුරා කෙසුම් කළු පැහැයකින් වැස වැස හිසුම් කබල පිට සුදු සමක් මෙස මෙස දුගඳ පිළිකුල ඉවසයිද කෙසේ කෙසේ කළු පැහැය සුදු වේ පසුණු හිස ලොම් ලෝම පෙන තඹවන් කළුවන් සම මේ කුණු කය ගම සම මත මතුවම දුගඳයි පෙළකුලයි නිරතුරුම සවම ලෝමංගවස සරරට අතිවදපම නිය නිය පොතු විසංගල්ල අග පෙළ පොතු සමා පාටගුලා හැඩවැඩ දමවත් සැවමා දුගඳයි පෙළෙකුලයි මෙහෙත තතුනයමා මේ කය පෙහෙට හැට බලනුව නුවන යමා දත් නත්නට තෙස්දක කෙලබුවත ලසන්දක එක් කොන් දෙකොන් තුන් කොන් මොල් සෙව් කොනක සුදු පැහැවුවත් මෙහෙත් පෙළ කොලක දුගඳ වූ කට දත් තතුස බලන් සක සම මුළු ගත වසුණු හම සුදු සම්සත්තයක රන්වන් කලු තලලු වරණයකෙන් දදකේ දුගන්ධ වූ කුණු සමෙන්ගත් පෙළකොලක නොවනින් නොබලවත් වන්නේ මුලාවක මස් ඇට ගොඩ වැසෙන් ඇතකට ගසු මැටි සමා මුළු ගත පුරා පනුවන්තයි මෙය උරුමා හැඩවැඩ ලෙසින් සදුනත් කොසකුණු මසම තමා නොවනින් බලනු දුගඳයි පෙළ කොළත්ම තමා නහර මුළු ගත පුරාල දාරාරගන යනේ ඇට මස් අතර මේ මොළු ගත වෙලාගෙන වරදල් සදස වෙනතත් බඳු පෙනෙන ඇට මස් වෙලෙන හර බලනු අපිල කුලන ඇට තුන්සියයක් මාසෙන් වැසලා තබනඟට සැකෙල්ලක සොදන් ගලපත බනවිත මමෙක් නැත මෙතුල බියව බලන්නට පිළකොලන් බලනු නොයලේ අටන් අට ඇටමිඳුළු දොනු වේබඩක් සතහන් පැවත සියලු අත කුහර තුල සොදු පැවත සමංගගත සවියරක දන බලයත පෙළකොළයි ගඳයි ඇත මිඳුළු වලනත වකුගඩු සිරුරෙහි ජලය මුත්තාල සපරාදත ඇතඹ විලස අඹ හැඩයෙන් දෙකක් වෙති මදරත් පහයකින් මේ කයන තුලන් ඇත පෙළකුල් දෙවක් ගඩුවක් කා තුලත් නැත හදවත රත්පහයකින් පපු කුහරය තුල පවතේ අටකරු කල නෙළුම් කැමයක් ලෙස විලසවතේ නිරතුරු මෙයින් ලේදාරානිකුත් වෙත පෙළකොළ බලනු ඔබ හදවත තුල පවතේ අක්මාව මුලින් එකක යග කෙලවර දෙකක් වේ කබලල කලයක හදයන් යුතු වේ මේ කයන තුලමයි ඇත්ත පඳු පැහැවේ දුකඳයි පිළිකුලයි ඇත්ත අක්මාවේ ඇලදිවා කලොවස් සගදෙවට බඳු දෙක සත් නඟලයි පපු කුහරය හදවත වම් පස හිතිබේ පිට වුණු කලට සනකෙන් මරණය ගනද අලදිව මෙකය තුල ඇති පෙළ කුලයි ගඳයි පනහල්ල පපු කුහරයෙන් එදරයෙන් ඇල්ලත් වැට කොළු කොහො වෙලා සකඳිය තුලත ඇත රත් පැහැයෙන් ලැපෙන පෙරලාත පෙනකොල් පෙනහල්ල කොයි කාටත් නැත දලඹුවා හදවත පෙනහැල්ල වට කොට වැසතම ගත පුරාගත මස් පෙඬුවත ඇත දරුවන් වසන තන මවුග කුසත දුගඳක් පෙළ කොලක් ගලඹව තුලත් නැත බඩවැල මුකයෙන් පටන්ගෙන ගොස් ගොදයෙන් නමවේ විසඟක කටනමේ කුස තුල දරනගසයි පිත්සම් මහර මලං අසොචත් පෙරත බඩවල සමදනාගම පෙළ කුලයි ගඳයි අතුනු බහන් බඩවල් වැටිය වට කොට ගලහනු නොදන වෙසඟක් පැනන් නැම බඩවල තිගන සුදු පාටෙන් පියන් ලස කුස තුල රඳන ගඳයි පිළිකුලයි බඩවල් තුරන නොදිරු ආහාර මුඛයෙන් අඹරලා ගොස් කල සමගන් නගාමාස පෙත්සම් සමගන් පසන ආවත් පිටට බලවමනස පනන කුස තුල ආහාරගත් ගන්ධ පෙළ කුලන දිරු ආහාරා එකතු වෙලා කන බොනද වටවේ ඉඳ හොඳට රුචි පිටසමත් සමග ප්‍රස ආමාසං බරච්ච පක්වාසය බඩවල තුල වතුර පෙරමරකුච්ච සඟවේ ඉඳ පිට කරන්න ගඳෙන් පිළිකුලෙන් අසුචි හිස්මලය උඩඟුවත් මානෙන් ඔලොව පොම්බා හිස්මල පෙර අත ලොඳස කුරුම්බා ඇති තතු දකින්නස හොඳ නොවන පුම්බා පිළිකුල බලනු මන මානය හිසිම්බා පිත පිත්තාසය සිට ආමාසට ගලත කළු පාටින් මෙතල් වෙලසෙන් පවතී ආහාර දිරයි වැඩි වූ කලඟම තුත දුගඳයි පිළිකුලයි පිටම කයෙහි ඇති සම උගුරෙහි පටන් ආමාසතක් පවත ආහාරත් සමග පෙන දමමින් පැසතේ කාලිය පෙළසුලක් සසොදු පහයවතේ පෙළකුල් දුගඳ සමම කුණු කයෙහි ඇතේ සරව නිතර නොමැත ගෙඩි වනයෙන් වගිර පඳු පහයෙන් මේ සිරුරේ ඇතිවේය වැගිරෙන කලට නිල මැස්සන් දිව පිළිකුල් දුගඳ කුණපය සරවය වේය ලය නියදත් වියලි සම්කසලං වල නමත නහර තුලින් සරුර සමතන දුවතේ ගැලුවොත් පිටත ගඳන් ඉවසන හැකිවත පෙළකොල් කොනපයක් මෙහෙල නමින් ඇත දහදිය කේසලෝම කූපෙන් මල් මතුවන්න රත්නෝ කලත මොළ සරරන් වගරන්න නොසේදුත් සිරුරෙන් ගඳමයන්න පෙළකුල් කුණප කොටසකි දහදියවන්න මස්තෙල් සම්මස්සතර කහ පැහැන් යොතුවන්න කෙන්ඩා කලව වල වැඩියෙන් පවතින්නේ මේ තෙල් නිසා සමපහයන් බබලන්නේ හෙත් දුගඳ මස් තෙල් පෙළකොල්වන්නේ කඳුළු සිනහව ඍතු ගුණං අස්දකත මහලන කවුරුත් හඬන විටද නැතං ගලංගන පහන්තලට බඳ වූ පැහැයෙන් පැනන පිළිකුල් කුණ පයක කබ කඳුළු වැගිරන වුරුණු තෙල් අතුල් පතුල් කන්නාසයෙන් මතුවන දහදිය සමගින් මම කයෙන් ගලංගන තලතෙල් පැහැඟතත් නිරු රසෙන් බබලන පිළිකුල් වරුණු තෙල් මය සිරුරෙන් ගලන කියලා. දිවාර දෙකේ නද දෙවකට උනන මරණ තුරුම කිසි මොහොතක නොනවතිනා සුදු පහවුවත් පැන පෙළවෙලසෙන් පැනන පෙළකොල් දුගඳමය කළ මුඛයෙන් ගලන සොටු හිස් කබලෙමයි තල් සොඳසග පදම ශ්‍රුතු ගුණ ධාතු කෝපෙන්මයි මෙය සදුම හිස් මල ගෙල හිස් විවරන් බසංසාම පෙළකුල් සොටු යනාසා පුතයන් ගලන සඳ මිඳුළු නැවෙන සන්දි තුලමය මෙය පිහිට මඟාලප කරයි බල සුලක්ෂම රිදුමක් ඇති කලත් නොවේම සඳලාට පෙළකොල්මයි සමදාම මුත්‍රා සිරුරෙන් පෙරේ මුත්‍රාස පෙරුණාම මුත්‍රා නාලයෙන් වන්න පිටවීම පෙනුනත් කොල්ලු දිය පහ කර දසම දුගඳයි පිළිකුලයි මුත්‍රා ගලුවාම නිගමනය මෙලෙසින් කයේ හැටි හොඳ හැටි බලනවද සිරස පටන් කළවරගත් පාද රන්මිනි මුතුරිදීම හේතුල තිබෙනවද නැතිනම් වෙනත් හරයක් හමු වෙනවද සලකා බැලීම විලවුන් සුවඳ සන් පවුඩර් උලනවද කුණු ගඳගෙන් මකහ නැති වෙනවද නවදොරකින් මෙතෙක් ගලුවේ මොනවාද මේ කය රකුම කිසිදාං ඇති වෙනවාද ගලපා බැලීම සබඳ මෙලසින් කය දස බලන වද අන් සමසිරුරු මෙලසමයි සිතන වද මෙලෙසින් කුණු කයට ආලය හරිනවද නැතිනම් කුණු කයට බැඳිලා සිටිනවද තිලක් වුණට නැගීම වෙනස් වෙයි නිතරම කුණු කය අනිත්‍යයි පීඩාති කරයි මේ කුණු කය දුක්ඛයි මගේ නම් මෙලසම දසදනම වේ අසාරයිද තසංකුණපය අනාත්මයි ආර්ය සත්‍ය දැකීම අනේස දුක් අනත් කය දුක් කර සත්‍යයි මේ කයට හේතු ලෝභය සමුදය සත්‍යයි ලෝබනති නිවන නම් නිරෝධර සත්‍යයි ලෝබනසන පිළිවෙත මග්ගර සත්‍යයි අනුශාසනාව දෙතෙස් කුණ පරඳම කය දුකක් වේම කුණ කයත නාලය සමුදයත් වේ පිළිකුල වැඩුම ආලය නසන මඟව ආලය හලොත් නිවන සුවයම අත්වේ සුරකිමු අපේ රට පෙර දිගලොවේ රන් මිනිසුන් විසුව රට පෙර දිගදය රන් විරුවන් සුරකි රට පෙර උරුමයෙන් රන් සතහන් පැවති රට පරගති නොවේ රන් දරුවන් වෙමු මෙරට තිස්සගමුණු රං රජවරු නගුව රට පුස්සදේව පුත්තාබය දිනව රට යස්ස බලය පරදාර කුමට මෙරට පස්ස නොගොස් හෙළඟ දෙපායෝ පෙරට තුන්හෙලය මඟකස සත්නගොව රට තුන් සරණම ගුණගක් තන් කෙරුව රට දන්සෙල් භාවනාග කලස පිරුව රට තුන් ජාතියම වනසල්මඟකම රට ඇල්දිය පානයන් වෙසු ජනයන් මෙරට පිටරට අංගගෙන වතුරට යටවරට මුළු ජාතියම බිලිවෙලා රහමෙරට මත් වතුරෙන් නොම කෙලසව මෙලක් රට නිදහස නොමැත තවමත් මෙවුතුම් රටට මුළු රට ණයට වෙකුණාලා පිට රටට දෙසුන් පාලයන් යට වේලා ඩොලරයට විදේශ අතින් නැත වේ පඹයෙන් ලෙසට මෙදස් සියලු දයද පිට රටයන්ට විදේශ වලට දත් නිවවයි නිවට කට පනස් හැර බලාරන් මිනිසුන් ලෙසට දෙතිස් කුණප දෙවේද සොරා කියෝ මෙරට